තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදාම් හමුව අප මේ ආරම්භ කරන්නේ. දිනේ වශයෙන් ගත්තට අද 2020 වර්ෂයේ 8 වෙනි මාසේ අගෝස්තු මාසේ පළවෙනිදා අපි වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ මේ සදාම් හමුව පවත්වන්නේ ස්කයිප් මාධ්‍යයෙන් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ස්වාමීන් වහන්සේලා මෙන්නාන්සලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස අදත් මේ සදාම් හමුවට එකතු වෙනවා.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 වන මහා සතිපට්ඨාන දේශනාව ඉදිරියෙන් තියාගෙන එහි කමඨහන් වලට මූලිකත්වය දෙමින් අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. එතකොට දැන් මේ සතිය කියන ප්‍රධාන කුසලතාවය අපේ නිවන් මාගේ ප්‍රධාන කුසලතාවේ සම්මා සති. ඉතින් සති කිව්වම ඇත්ත වශයෙන් මෙතන සිහි නුවණ අදහස් කරන්නේ නැත්නම් හුදු හුදු හුදෙක් සතිය කියන ගුණාංගය ගත්තොත් ඒක කුසලතාවයක්ම හැටියට අපිට ගණනය කරන්න බෑ. සාවධාන බව. මොකද මේ අරමුණට අවධානයේ සහිත බව මූලික වශයෙන් යම්කිසි හැකියාවක් හැටියටයි අපි තුල පවතින්නේ. ඉතින් ඒ හැකියාව කුසලමය පැත්තට හරවාගෙන තියෙනකොට තමයි ඒක සම්මා සති බවටපත් වෙන්නේ. ඉතින් ඒක මේ ධර්ම මාර්ගයේ නිවන් මාර්ගයේදී උගන්වන සතියක් සම්මා සති කියලා කියන්නේ. ඒකයි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සති සම්මා සති හැටියට විශේෂ කරලා දක්වලා තියෙනවා. ඒතකොට සතිමත් බව වඩන්න පුළුවන් සම්මා නොවන ශේත්‍රවලට. සරල උදාහරණයක් කිව්වොත් ඔබ සමහර විට දැකලා ඇති මේ ටිකක් විස්මයජනක සමහර දේවල් කරන මිනිස්සු මම හිතන්නේ උදාහරණයක් හැමදෙනාම දැකලා මේ ජිම්නාස්ටික් වගේ ක්‍රීඩා ඒ වගේ දේවල් සම ඇතැම් විට සර්කස් වගේ දේවල්. ඒ වගේදී සැලකිය යුතු බරපතල විදිහේ සතිය දිනු කිරීමක් තියෙනවා. මේ සාවධාන බව එයා මේ කරන තැනත්ත සම්පූර්ණ ඒක යොදාගෙන තියෙනවා. ඒ කියන ගුණාංග ටික එතන යෙදිලා තියෙනවා. කඹේක ඇවිදිනවා නම් ඒ කඹේ ඇවිදින බව එයට තමන් සම්පූර්ණ දැනුවත්. ඒ ඇවිදීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ සතිය පැවැත්වෙන. පූර්ණ සාවධානභාවය එතන තියෙනවා. අනිත් ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂක මොනවා කරනවද ඒගොල්ලෝ උල්වරසන් දෙනවද නැත්නම් කොහොමද ඉන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් මොනවද කියලා ඒ මොකවත් මේ තැනත්ත බලන්නේ එයා කඹේ ඇවිදින කෙනා. එයා සමතුලිතතාවය එක් පැත්තකින් රැකගනිමින් ඒ ඒ මොහොතේ නොකල යුත්ත කල යුත්ත මනවින් ඊට අදාළ <clears throat> කල යුත්ත නොකල යුත්ත මනවින් තේරුම් අරගෙන ඒ කාර්යය යෙදෙන. එතන යම් උත්සාහයකුත් තියෙනවා. ඒ ඒන් නොඇති සිටීමට දරන උත්සාහයකුත් තියෙනවා. එතකොට බලන්නේ ඒ ක්‍රියාවලිය ඇතුලේ අපි මේ කතා කරන ගුණාංග තුනම යෙදිලා තියෙනවා. සති තියෙනවා, විචය තියෙනවා, විරිය තියෙනවා. එතකොට සාවධාන බව තියෙනවා. ඒ වගේම ඊට අදාළ විමසුම් නුවණක් යෙදিলা තියෙනවා. මේ කඹේ ඇවිදිද්දී කුමක්ද මං නොකල යුත්තේ කුමක්ද කළ යුත්තේ කියන එක ගැන එයා ඒ ඒ ඒක දන්න ඒ ඒ මොහොතේම ඒක තීන්දුව කරනවා. ඒ වගේම මේ නොඇති මේ කෙලවරේ ඉඳලා අර කෙලවරට යනවනම් නොඇටි යන්න දැඩි වීරියක් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මේ එක කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා මේ කඹේ ඇවිදගෙන යෑම සිද්ධ කරන්නේ සාර්ථක. සමහර විට ඔහු තවත් දේවල් මේකට ආධාර කරගන්න වෙන්නත් පුළුවන්. සමතුලිතතාවයේ තියාගන්න අපේ යම් කිසි ලීයක් වැනි දෙයක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මේ වගේ දැන් සාමාන්‍ය කෙනෙක් මේක දිහා බැලුවොත් ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍ය කෙනෙකුට මහ විශ්මයජනක දෙයක් නේ. කරන්න බැරි දෙයක් එතන ඉන්න කෙනෙකුට කිව්වොත් මේක කරපු එක්කෙනා එහෙමනම් අපි ආරාධනා කරනවා මේ අනිත් මේ ප්‍රේක්ෂකාගාරේ ඉන්න කෙනෙකුටත් ඇවිල්ලා මේ කාර්යය කරන්න කියලා කිව්වොත් පැවති දහස් ගණනක් ඉන්න ප්‍රේක්ෂකයන් අතරින් කාටවත් මේ වැඩේ කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන් නව සාර්ථක නොවෙන්න පුළුවන්. මෙතන තියෙනවා මේ ගුණාංග අපි කතා කරන මේ ප්‍රධාන ගුණාංග තුනම පුහුණු කිරීමක් තියෙනවා. සම්පූර්ණ සාවධාන බව තියෙනවා. විමර්ශනශීලී ගතිය තියෙනවා. විමසන ගතිය තියෙනවා. ඒ වගේම වීර්යය තියෙනවා. නමුත් මේක යෙදිලා තියෙන්නේ කිසියම් ලෞකික කටයුත්තකට යෙදිලා තියෙන්නේ. කියන්නේ ඒ සංදර්ශනයක් කිරීම සඳහා කිසියම් පිරිසක් මවිතයටපත් කිරීම මගින් එක්කෝ ඒ පිරිසට සතුටක් ලබා දීම එහෙම නැත්නම් ඒ පිරිස සතුටු කිරීම හරහා මොබලක් උපයා ගැනීම වැනි ක්‍රියාකාරකමකට තමයි මේක යෙදিলা තියෙන්නේ. එතකොට මේ මෙතනත් අපි මේ කතා කරන ගුණාංග තුන යෙදිලා තියෙනවා. ඒක ගැන කිසි වාදයක් නැහැ. ඒත් යෙදිලා තියෙන්නේ ලෞකික පැත්තට. ඒකයි මෙතන විශේෂත්වය මම මේ කාරණේ පොඩ්ඩක් මතක් කරේ මේ මේ දෙපැත්ත අපි මේ අපේ මේ ගුණාංග නැත්නම් අපි මේ කුසලතා කියලා අපි ඒකට කියනවා. හැකියාවල්, දක්ෂතා, කුසලතා කියලා අපි ඒවට වචන පාවිච්චි කරන ඒවා යෙදෙන්නේ මේ නිවන් මාර්ගයේදී යෙදෙන්නේ නිතරම අර ලෞකික පැත්තට නේ. නමුත් මේවා ලෞකික පැත්තට යොදන්න පුළුවන්. බොහෝ විට මිනිස්සු යොදන්නේ ඒ පැත්තට තමයි. මේවා යෙදෙන. නමුත් අපි මේ <coughs> අපි කතා කරගෙන යන මේ සතිමත් බව වැඩිම කියන මේ සාකච්ඡා මාලාවේදී සහ විශේෂයෙන් බුදු පියාණන් වහන්සේගේ මේ මහා සතිපට්ඨාන දේශනාවේ මේවා යෙදෙන්නේ ලෞකිකත්වයේ ඉක්මවා යන. ලෞකිකත්වයේ ඉක්මවා යන. ඒක ලෞකිකත්වයේ ඉක්මවා යාම කියන එකත් අපි ටිකක් පරිස්සමෙන් තේරුම් ගන්න ඕන එකක්. සමහර අය ලෞකිකත්වයේ ඉක්මවා යාමට ධර්මයේ පාවිච්චි කරන්නේ ලෝකෝත්තර කියලා. ඉතින් සමහර අය මේ ලෝකෝත්තර කියන වචනේ ඒ තරම් හොඳට තේරුම් කරගෙන නැහැ. එතකොට ලෞකිකත් ලෝකුත්තර කියන්නේ ලෞකික සියලු දේවල්ම අතහැර දැමීම. වගේ අදහසකට ඇවිල්ලා තියෙන හුඟක් අය. එතකොට දැන් ඒක නිසාම හුඟක් අය මේ ක්‍රියාකාරකමට ඒ තරම් මේ කැමති නැහැ. ඒ දැන් මේ ලෝකෝත්තර පැත්තට යනකොට මේවා ඔක්කොම අතහැරලා දාන්න ඕන මේවායින් අයින් වෙන්න ඕන ඉවත් වෙන්න ඕන බැහැර වෙන්න ඕන මේ කිසිවක් භාවිත කරන්න බෑ පාවිච්චි කරන්න බෑ එවැනි නිකන් අපේ දහමේ නැති එක්තරා ප්‍රවේශයක් දීලා තියෙනවා මෑත කාලේ පසු කාලීනව මේ ලෝකෝත්තරත්වයේ කියන වචනයට ලෞකිකත්වයේ ඉක්මවා යාම කියන වචනයට එහෙම එකක් දීලා තියෙනවා. නමුත් ඒක ටිකක් ඊට වැඩිය වෙනස්. ලෞකිකත්වය කියන එක දැන් අපිට තේරෙනවා. මේ ඇස කන නාසය දිවකය මන කියන පසින්දුරන්ට ගෝචර වෙන දේ එක්තරා ආකාරයකට අවිද්‍යාවෙන් තේරුම්ගෙන අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුතුව හසුරවන ගතියක් තමයි ලෞකිකත්වයේ තුල තියෙන්නේ. එතකොට ඒවයි ඒවට අදාළ සීමා මායින් නැහැ. කොච්චර ප්‍රමාණයක් තිබුණොත් ඇද්ද කියලා තීරණය කරන්න බෑ. තණ්හාවට කොහොමවත් ප්‍රමාණයක් නැහැ. තණ්හා කියන මනෝභාවය යෙදෙනකොට මේ quantityless වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණය ප්‍රමාණය කියන එක කොතනදිවත් තීන්දුව කරන්න බෑ. මෙන්න මෙතන මෙන්න මෙතන මේ දක්වා ආවම මට ඇති. මේ මේ ප්‍රමාණය මට ඇති. කියලා ඒ සීමාව කරන්න බෑ තණ්හා කියන මනෝභාවය යෙදුන ගම. ඊළඟට අවිද්‍යාව යෙදුනම ක්වොලිටි එක මේ තෝ මේ ගන්න බෑ. ඒකේ ගුණාත්මක භාවය තෝරන්න. මේ මේ තීරණය කරන්න බැරි. මේ අවිද්‍යා තණ්හා දෙකේ තියෙන පුදුම විදිහේ මේ මේ මේවයි මේ ප්‍රමාණය සහ ගුණය කියන දෙකට එරෙහිව යන ගතියක් අවිද්‍යා තණ්හා දෙකේ තියෙනවා. තණ්හාව යෙදුණු ගමන්ම ඒ ඒ පුද්ගලයාට ඒකේ ප්‍රමාණය තීන්දුව කරන්න බැරුව යනවා. අවිද්‍යාව යෙදලා තියෙනවා නම් ඒකේ ගුණාත්මක භාවය අල්ලන්න බෑ. එතකොට මේ ලෞකිකත්වයේ ඉක්මවා යනවා කියලා කියන්නේ දැනටමත් අපි ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයි සහ මනසින් ගෝචර කර ගන්නා වූ දේවල ප්‍රමාණය සහ ගුණාත්මක භාවය තීරණය කිරීමේ හැකියාව. ඒ හැකියාවටයි මේ එහෙම නැතුව ඒකෙන් පැනලා යෑමක් ඒකෙන් ඉවත් වීමක් ඒකෙන් බැහැර වීමක් නෙවෙයි. ඉතින් මිනිස්යාට බැරි ඕකමයි. තණ්හාව තියෙනකම් ප්‍රමාණය තීන්දුව කරන්න බෑ. අවිද්‍යාව තියෙනකම් මේකේ ගුණාත්මක භාවය මෙන්න මේක හොඳයි මේක හිත කරයි මේක අහිත කරයි මේක නරකයි මේක කුසලයි මේක අකුසලයි මේකෙන් මෙන්න මේ විදිහට දුක ජනනය කරන මේකෙන් දුක නැති මේ මෙන්න මේ දේවල් තීන්දුව කරගන්න බෑ. කියන්නේ ඒකේ ගුණාත්මක භාවය තීන්දුව කරන්න බෑ ප්‍රඥාවෙන් කියන්නේ. ඉතින් ඔන්න ඔය ඔය ඔය ඔය ස්වභාවයෙන් බැහැරවීම තමයි ලෞකිකත්වයේ ඉක්මවා යනවා කියන්නේ. ලෞකිකත්වයේ තුල තියෙන්නම අර අවිද්‍යාවයි තණ්හාවයි දෙක මූලික වශයෙන් යෙදිලා තියෙනවා. ඉන්ද්‍රිය ආරම්මණයන් කෙරෙහි මේ දෙක යෙදිලා තියෙනවා. එතකොට ඒක යෙදුනම පසින්තරංගයෙන් සහ මනසෙන් ගන්නා වූ දේවල ප්‍රමාණය තීන්දුව කරන්නත් බෑ ගුණය තීන්දුව කරන්නත් බෑ. නමුත් අවිද්‍යාව තණ්හාවයි නැති තැන මේ ප්‍රඥාව ඇති තැන මේක තීන්දුව කරන්න පුළුවන්. ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරන්න. දැන් ප්‍රාතන් වාසේලා සාමාන්‍ය අසුතවා පුතුජන කෙනෙක් නැත්නම් සීක කෙනෙක් දකින ආහන විඳින තේරුම් ගන්න දේවල්ම තමයි. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ආරම්මන වශයෙන් උන්වහන්සේලාට තියෙන්නේ මේ ලෝකේ ඒවම තමයි. එහෙත් ඒකේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණය තීන්දුව කිරීමේ හැකියාව තියෙනවා. අසුතවාප කුජ්ජන්ට ඕක කොහොමදවත් බෑ. කොහොමදවත් බෑ. ශේක මට්ටමට ආපුවම අපිට මේ ගැටේ ගැටලුව තේරෙනවා ගැටලුව තේරෙනවා මෙතන තියෙන්නේ අපට අපේ තියෙන තණ්හා කියන මනෝභාවයත් අවිද්‍යාව කියන මේ අනවබෝධයත් දෙක නිසා අපිට මේකේ ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරගන්න බැරුවයි අපි මේ ඒ ඒ බැරිවීම නිසා තමයි අපි මේ ගැටලුව නැත්නම් මේ දුක හදාගෙන තියෙන මේ ප්‍රශ්නේ අවුලවාගෙන තියෙන්නේ කියන එක තේරෙනවා ශේක මට්ටමේ. ශේක මට්ටම කියන්නේ අපි ආර්ය ශ්‍රාවක භාවයට ආවෙන් පස්සේ. තේරෙන අසුතව පුදුජන මට්ටමේදී මොකක්ද තේරෙන්නේ සම්පූර්ණ අවිද්‍යා තණ්හා දෙකෙන් වැඩ කරන්න පටන් ගන්නවා ඒ නිසා ඒකේ කියන්න බැරි තරම් අහිතකරයි නෝ සීක මට්ටමට ආපුවම ගැටලුව තේරෙනවා ඒක සමාජයට අපිට බුදු පියාණන් වහන්සේ මේක තෝරා දීලා තියෙන නිසාවෙන් එහෙම ගැටලුවක් තියෙනවා කියන එක පිළිබඳ අපිට යම් පැටහීමක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඒකයි මේ අපි ප්‍රතිපදාව ඉස්සරහට යන්නේ දැන් මේ මේ අපි භුක්ති විඳින දේ නැත්තම් ඉන්ද්‍රියාරම්මන වල අපිට පුළුවන් වෙනවා ටික දවසක් යනකොට නැත්නම් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ඉදිරියට යනකොට විශේෂයෙන් ප්‍රඥාව දියුණු කරනකොට අපිට පුළුවන්කම එනවා මේකේ මේ ගන්න දේ ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරන්න. තීන්දුව කරන්න තීන්දුව කරලා එතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. එතකොට ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉන්ද්‍රිය ආරම්මන ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් එතකොට මේ අර්බුදයේ ගැටල ගැටේ ලිහින. ඒ ඔතෙන්ට ඔය ප්‍රමාණය සහ ගුණය තීන්දුව කර ගැනීමේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ. ඔක ඇතුලේ වාද විවාද සංවාද හැලහැප්පීම් මුලදී තියෙනවා. මෙන්න මේ මේක තමයි ප්‍රමාණය මේක තමයි ප්‍රමාණය දැන් උදාහරණ වශයෙන් සීල ශික්ෂාව පැහැදිලි කරන්න ගිහිල්ලා විශාල තර්ක විතර්ක මතුවලා තියෙනවා. මේ මේ මේ මේ මේ ප්‍රමාණයෙන් තමයි ප්‍රමාණය ආදී වශයෙන් කියන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ හුඟක්ම මේ මේකේ ප්‍රමාණය තීන්දුව කිරීම සඳහා මේ දෙන්නේ බුද්ධියට තමයි මේක බුද්ධියෙන් බලන්න කියන ප්‍රඥාව මෙහෙවල බලන්න කියන කොතනදද ක්ලේශය මතුවෙන්නේ කොතනදද ක්ලේශය නිරුද්ධ වෙන්නේ අන්න එතන තමයි මේකේ සීමාව තියෙන්නේ එහෙම නැත්නම් රාත්තල් ගාන කිලෝ ගාන කියුබික් අඩි ගාන එහෙම නැත්නම් ඒ වගේ එකකින් නෙමෙයි අපි ප්‍රමාණ කරන්නේ මේ ධර්ම මාර්ගයේ ධර්ම මාර්ගයේදී ප්‍රමාණ කිරීමේ නිම්ම තියෙන්නේ අපි මැනගෙන මැනගෙන යද්දි නැත්නම් ඒක ප්‍රමාණ යම් තැනකදී ක්ලේශේ වඩනවා නම් එතන එතනින් එහාට ඒක යා යුතු නැහැ ඒකයි අපිට ප්‍රමාණ කර ගැනීමේදී දීලා තියෙන එක ප්‍රමාණ කරන්නේ තර ප්‍රඥාවෙන්මයි. ඉතින් මම මේ පොඩ්ඩක් මතක් කළේ මේ මේ ලෞකිකත්වයේ ඉක්මවා යා ලෝකෝත්තරත්වයේ කියන කාරණේ පිළිබඳව. මේක ටිකක් අපි ධර්ම මාර්ගය නැත්තු හැටියට මේක තමා තුලින් දකින්නයි උත්සාහ කරන්න ඕන. අනිත් අයගේ අනිත් අයගේ ප්‍රමාණ සහ ගුණාත්මක භාවයන් මැනීමට යාම නිකන් වැඩකට නැති නිෂ්ඵල ක්‍රියාවක්. අපිට පුළුවන් අපතුලින් මේක මනින්. કોઈ કોઈ કોઈ ප්‍රමාණයෙන් මේ ඉන්ද්‍රියාරම්මණයන් ක්‍රියාත්මක යේ යුතුයද ක්‍රියාත්මක කරගත යුතුයද කියන කාරණය. ඒ අපි එවැනි සිහිනුවණක් මේ උපද්දන්නේ. මේ සතිමත් බව වැඩි වීම කියන තැන අපි කියන්නේ මේ සිහිනුව සම්මා සති මනාව සිහිනුවණක් පවත්වනවා. ඉතින් ඒකයි මේකේ ප්‍රධාන දේ. හොඳයි අපි අපි මේ සාකච්ඡාවට පොඩි පෙරවදනක් මම මේ ඉදිරිපත් කළේ. ඉතින් අපි මේ වෙනකොට මේ සතිපට්ඨාන දේශනාව ඉදිරියෙන් තියාගෙන එහි ධම්මානුපස්සනා කොටසේ අපි ඒ කොටසේ ඉඳගෙන තමයි මේ සාකච්ඡාව අපි කරගෙන යන්නේ. එතකොට අපි මේ වෙනකොට මේ කොටස් දෙකකට අවධානය යොමු කරලා තියෙනවා. පබ්බ දෙකකට නීවරණ පබ්බ සහ කන්ද පබ්බ. ඉතින් පහුගිය සාකච්ඡාවේදී අතරම මම කන්ද පබ්බ පිළිබඳව කිසියම් සාකච්ඡාවක් නිමා කළා. ඉතින් නමුත් මට මේ යෝගීන් දෙන්නෙක් පමණ කතා කරලා කීවා. එදා වැඩිපුර කතා වුණේ මේ රූපස්කන්ධය ගැන විතරයි. මේ නමුත් නාමස්කන්ධයට ගියාම වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ට ගියාම ඒක ඊට වැඩිය ටිකක් සංකීර්ණ වගේ දැනෙනවා ඒක නිසා තව එක සාකච්ඡාවක්වත් මේ නාමස්කන්ධ පිළිබඳව කළොත් හොඳයි කියලා. ඉතින් ඒ අය කියපු දේවල් වල හැටියට නම් මටත් හිතුණා එහෙම සාකච්ඡාව කළොත් හොඳයි කියලා. ඉතින් මම කලින් අදහස් කරේ ඒ සාකච්ඡාවෙන්ම ස්කන්ධ කොටස නිමා කරන්න. නමුත් මට හිතෙනවා ඒක නාම පැත්තට ගියාම ඊට වැඩිය ටිකක් අවබෝධ කරගැනීමේ දුෂ්කරතා ඇති කියලා ආධුනික යෝගීන්. ඒ නිසා අද මම කල්පනා කරා මේ අද සාකච්ඡාවේදී නාමස්කන්ධයේ පැත්තට මදක් අවධානය යොමු කරන්න. ඉතින් මූලිකම දේ තමයි මේ ස්කන්ධ ධර්ම අපි කතා කළා මේක මුල් සාකච්ඡාවේදී මේ අපිව මේ නැත්තම් මේ සත්‍යයක් ගොඩ නැගිලා තියෙන්නේ නාම රූප ධර්ම වලින් නාම රූප ධර්ම එකතුවක්. ශරීරය ගත්තොත් අපේ ඒක සතර මහා භූත වලින් සකස් වෙච්ච දෙයක්. ඒ වගේම ශරීරයේ පැවැත්ම වෙනුවෙන් අපි බාහිරින් ගන්න යමක් තියනවද? හුස්ම ආහාර පාන ජලය මේ වගේ දේවල් ඊළඟට අපි භාවිතයට ගන්න ඇඳුමේ ඉඳලා අනිත් සියලුම භාණ්ඩ හා සේවා මේ ඔක්කොමත් සතර මහා භූත. එතකොට ඒක නිසා අර රූප කායේ පැවැත්ම වෙනුවෙන් තවත් බොහෝ රූප ධර්ම ටිකක් ගොනු වෙනවා රූපකාය වට. ඉතින් ඔය ඔක්කොම ටික එකතු කරලා තමයි රූපස්කන්ධ කියලා කිව්වේ. අපි කිව්වා ඒක ධම්මානුපස්සනාවේදී අපි දකින්නේ ඒවා ධර්මතා හැටියට හේතුඵල ධර්මතාවයක් ඒ. ශරීරයක් ඇතිතන රූපකායක් තියෙන තැන මේ වගේ රූප කණ්ඩක් ගොඩ ගැහෙනවා. ඒක හේතුඵල ධර්මයක් මිසක ධර්මතාවක් මිසක ඒක මේ කාගේවත් වැරද්දක් අඩුපාඩුවක් දෝෂයක් එහෙම නෙවෙයි. ඒක නිසා ඒව ධර්මතා හැටියට පෙන්නන. ඉතින් අපි ওই රූපස්කන්ධය පිළිබඳව අපි කතා කළා. ඉතින් ওই රූපස්කන්ධය ධර්මතාවයක් හැටියට පිළි අරගෙන අවබෝධ කරගෙන පිළි අරගෙන මේ තමා තුළින්ම දැකලා ඊට පස්සේ අර ඒක පරිහරණය කරනවා. මොන පරිහරණය කිරීමේදී තමයි මම අර පෙරවදනේදී මතක් කළා අර quantity එක සහ quality එක තීරණය කරන්නේ. ප්‍රමාණය සහ ගුණය. අන්න ඒක තීරණය කිරීමෙහි හැකියාව. එතන තමයි අර සම්මා සතිය තියෙන්නේ. එතන තියෙනවා අර ධර්මානුකූලව මේක කොහොමද භාවිතා කරන්නේ මොකද්ද මේකේ ප්‍රමාණය මොකද්ද මේකේ සීමාව කියලා. ඉතින් මේ සීමාව අන්තිමට තීරණය කරන්නේ අර ප්‍රමාණය තීරණය කරන්නේ ලෝක සම්මත මිනුම් වලින් නෙවෙයි. දැන් ලෝක සම්මත මිනුම් වලින් ප්‍රමාණය තීරණය කිරීමකුත් තියෙනවා. දැන් අපි quantity කියලා ඉංග්‍රීසි වචනේ ගත්තොත් එහෙම මේ ඒකෙන් ඒ ඒ ප්‍රමාණය කිරීමේදී ලෝක සම්මත මිනුම් වලින් ප්‍රමාණ කිරීමක් තියෙනවා. දිග පළල ගැඹුර උස මහත බර වේගය මේ මේවා මනින මිනුම් තියෙනවා. නමුත් ඒ ඒ මිනි වලින් මැන්නට මේ ධර්ම මාර්ගයේ ප්‍රමාණය මැනීම මැනීමක් ඒකෙන් වෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ හුඟක් මනින්නේ මේ රූප ධර්ම අපිට කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියන එක කොහොමද මන්නේ? ඒකට තියෙන මිනුම මේ පැවැත්ම පිළිබඳ සාධකයේ විතරයි. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට පොඩ්ඩක් යමු වුණොත් එහෙම අපේ ගුරුවරයා ඒ ජීවිතේට උන්වහන්සේ ආහාර පාන ගත්තා. හුස්ම ගත්තා. ඒ වගේම එතනින් එහාට බාහිර භාණ්ඩ හා සේවා ලබා ගත්තා. උන්වහන්සේ අවම භාණ්ඩ ප්‍රමාණයක් පාවිච්චි කළා. ඇතැම් සේවාවනුත් උන්වහන්සේ ලබා ගත්තා. දැන් ගඟෙන් එතර වෙන්න ගියොත් තොටියට මුදලක් ගෙවලා තමයි බුදුරජාණන් වහන්සේ එහා පැත්තට ගියේ. එතකොට අපිට පේනවා එවැනි යම් යම් භාණ්ඩ හා සේවාත් ලබාගෙන තියෙනවා. එතකොට ඒ පැවැත්මට අවශ්‍ය කරන අනිකුත් දේවල් සම්පාදනය කරගෙන තියෙනවා. එතකොට එතන තියෙනවා ප්‍රඥාවෙන් තීරණය කරලා ක්ලේශය නොවැඩෙන සීමාව ඇතුලේ මේක ප්‍රමාණ කරගන්න පුළුවන් වෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් අපේ රූප ධර්ම පරිහරණය කියන රූපස්කන්ධය කිව්වම මේ ඔක්කොම අයිති වෙනවා. අපේ ශරීරයයි ශරීරයේ පැවැත්මට අවශ්‍ය සියලු සාධකයි සියලු දේවලුයි රූපස්කන්ධයට ඇතුළත්. ඒක නිසා මේකේ මේක කොයි ප්‍රමාණයෙන් කොයි මට්ටමෙන් පවත්වා ගන්න යනවද කියන එක අපිට තීන්දුව කරන්න පුළුවන් කම මම හිතන්නේ දැනට තියෙනවා. ඊළඟට අපි අද අනිත් ස්කන්ධ වලට ටික ටික අවධානය යොමු කරමු. අර ආධුනික යෝගීන්ගේ ඉල්ලීම අනුව නාම ධර්ම පැත්තෙන් තමයි ඉතිරි ස්කන්ධ ගැන කතා වෙන්නේ. විශේෂයෙන් වේදනා ස්කන්ධයට ගියාම වේදනා කියන්නේ මූලික මනෝභාවයක් පදනම් කරගෙන ඇති වෙන දෙයක්. මූලික මානසිකත්වයක් අපි හැමෝම තුල තියෙන විඳින ගතිය විඳින වින්දනය කරන ගතිය තියෙනවා එතකොට ඒ විඳීම කියන එක ස්වභාවිකයි අපි විඳිනවා කියලා කර්තෘකාරකයෙන් කියවෙනවට වැඩිය මේක අපිට කර්මකාරකයෙන් තමයි කියන්නේ පැසිව් විදියට තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ ඇක්ටිව් විදියට නෙවෙයි ඇත්තට මේකේ මූලික ස්වභාවය ඇක්ටිව් නෙවෙයි පැසිව් ඒ කියන්නේ සිංහලෙන් ඒකට යොදන්න ටිකක් අමාරුයි විඳිනව නෙවෙයි විඳ වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට විඳ වෙනවා ඒ කියන්නේ අපි ඇහැට රූපේ දැක්කම කනට ශබ්දය වුණම දැන් ඒවත් අහනවා මූලික අවස්ථාවේ මේ බලනවා අහනවා නෙවෙයි. පේනවා ඇහෙනවා දැනෙනවා ඒවා මොකද හේතුඵල ධර්මතා. ඇහැ තියෙනකොට රූපේ තියෙනකොට ඉතින් මනසේ අවධානයක් ගියොත් ඒ රූපයට ඒ රූපය හිතට ඇතුල් වෙනවා. පස්ස වෙනවා. ඒතර හිතට ඇතුල් වුණොත් පස්සපච්චා වේදනා මේක විඳින්න විඳ වෙනවා. අපි හිතාමතා විඳිනවා වගේ අපි මේක කතා කරන්නේ. සාමාන්‍ය විවාහයේ. නමුත් මේවා අපේ ධර්මයේ තියෙන්නේ එහෙම කතෘකාරකයෙන් නෙමෙයි තියෙන්නේ. කර්මකාරකයෙන් පැටි විදියට තියෙන්නේ. එතකොට මේක සිද්ධ වෙනවා ධර්මතාවක් නේ. ධර්මතාවක්. එතකොට අපි මේ වේදනා කියන එක ධර්මතාවක් විදියට දකින්න ඕන. කවුරුවත් කරන එකක් විදියට ගත්ත ගමන්ම අපි අර මේ ධර්මතාවක් විදියට නෙමෙයි එතකොට ගන්න පුද්ගලත්වයක් ආරෝපණය කරලා මම විඳිනවා. අරයා විඳිනවා, මෙයා විඳිනවා ආදී වශයෙන් කියලා. එහෙම නෙමෙයි මේක මේ ක්‍රියාව සිදු වෙනවා. හේතුඵල ධර්මානුකූලව. ඊට අදාළ දේවල් ටිකක් හේතුනවා. අවම වශයෙන් වේදනාවට නාම ධර්ම දෙකක් සහ රූප ධර්ම දෙකක් යෙදෙන්න ඕනනේ. ඒ කියන්නේ අපි චක්කු ආයතනයේ පැත්තෙන් ගත්තොත් ඇස රූපය. එතකොට එතන අපි රූප ධර්ම දෙකක් කියමු. ඊළඟට ඒ දෙන්නේ චක්කු විඥානනේ. ඒ කියන්නේ හිතේ යොමුව. නැත හිත ඒ පිළිබඳව අවදිමත් වීම කියන ස්වභාවය. ඊට පස්සේ අර රූපාරම්මණය හිතට ඇතුල් වෙනවා. ඒකට අපි පස්ස කියන. එතකොට ඉන්ද්‍රියයි අරමුණයි විඥානයයි පස්සයයි කියන හතරෙන් ඔය හතර යෙදුනොත් පස්සපච්චය වේදනා. එතකොට මේ විදිහටයි ඒක යෙදෙන්නේ ඒ ආකාරයටයි ඒක යෙදෙන්නේ. ඉතින් මේක අපි කවුරුවත් කරන වැඩක් හැටියට ගන්නෙ නැතුව ධර්මතාවක් විදිහට දකින්නවා. දැන් අපි මේ ධම්මානුපස්සනා කොටසේ යන්නේ මේක තමා තුල හෝ තවත් කෙනෙක් තුල හෝ මේ කිසියම් සත්‍යයක් තුල මේක වෙන්න පුළුවන්. ඕනම මොහොතක ඕනම තැනකදී ඕනම අවස්ථාවකදී වේදනා කියන ස්වභාවය විඳීම feeling කියලා අපි ඉංග්‍රීසියෙන් කියන මේ විඳින විඳීමේ මොකද ඒ ඊට අදාළ හේතු ටික යෙදුනම මේ විඳනය සිදු වෙන්න පුළුවන් විඳීම කියන ස්වභාවය වෙන්න පුළුවන් ඒකට දැන් මේ ස්වභාවය ඇත්තටම ඇති වෙලා යම් කාලයක් පැවතිලා නැති වෙලා යනවා එතකොට ඒත් එක්කම මේ විඳීම සම්බන්ධයෙන් කිසියම් මතක සටහන් ටිකක් රැඳෙන ගතියක් තියෙනවා. දැන් අපි සුවදායි දෙයක් වින්දොත් සුඛා වේදනා කියලා අපි පාලියෙන් කියන එකට අපි ලස්සන අපි සාමාන්‍ය ලෝකෙ හැටියට ලස්සනයි කියන වචනේ දෙනවනේ. මම මේ වචන ටික මෙතෙන්දි යොදනවා පාවිච්චි කරනවා මේ ලස්සනයි කියන රූපයක් දැක්කොත් එතකොට ඒක රූපේ දැකලා ඒක ගැන සතුටු වෙලා ඒ කිසියම් මානසික සතුටක් ඒකෙන් ඇති කරගෙන ඇති කරගත්තම ඒක මතක තියෙන ගතියකුත් තියෙනවා. අපි හිතමු කිසියම් සංචාරයක් ගිහිල්ලා ඒ ඒ සංචාරයේ තුල යම් යම් දර්ශනීය ස්ථාන අපි මේ වගේ දේවල්ම තමයි සංචාරයකදී තින් බලන්න යන්න තෝරගන්නේ. ඉතින් ඒ තැන් ගිහිල්ලා නරඹලා ඒවා ඇහින් බලනවා. ඉතින් බලලා ඉතින් ඒකෙන් සතුටක් විඳිනවා. සුඛ වේදනා කියලා අපි ඒකට කියනවා. තව ඕනනම් ඒ තැන්වලදී යම් යම් දේවල් ඉතින් අහනවා. මිහිරි දේවල් මොනවා හරි මිහිරි ශබ්ද කියලා අපි කියන දේවල් අහනවා. ඊට පස්සේ තව ඒ සංචාරය තුළ තව හොඳ රසවත් කෑම බීම ආදී දේවල් <coughs> තියෙනවා නම් ඒවා ඒ තැන්වලට ගිහිල්ලා ඒවත් ඇනවුම් කරලා ඒවත් කාලා කාලා බීලා ඒ රසය විඳිනවා. එතනත් සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. තව ඉතින් ස්පර්ශයේ විඳින තවත් ඒ ඒ පහසුකම් කායික පහසුකම් තියෙනවා කියලා ආරංචි වුණොත් ඒ තැන් වලට ගිහිල්ලා ඒවත් හැනවුම් කරගෙන ඒවත් විඳිනවා. ওই විදිහට මේ හිතමු යම් කිසි සංචාරයක යනකොට අපි ওই විනෝද ගමන් බිමන් හිම යනවා. ඉතින් ගිහිලා ඒ ටික තමයි කරන්නේ. හුඟක් වෙලාවට අපි ඉතින් ගිහිල්ලා ආපුවාම ඉතින් ඔන්න අර ඇහින් දැකලා ඒ සතුටක් ලැබපු දේ පිළිබඳව ඒ වෙලේ දැකලා සතුටක් සුඛ වේදනාවක් විඳක ඇත්ත. නමුත් ඒ පිළිබඳව කිසියම් මතක සටහනක් ඉතිරි වෙනවා මනසේ. ඊයර ගිහිල්ලා ආපුවාම කවුරු හරි ඇහුවොත් මේ කොහොමද ටිප් එක කොහොමද හොඳයිද? ඉතින් අපිට සෑහෙන විස්තරයක් දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ ඒ අර අනිත්‍යත් ආහන මොහොතේ අර රූප බලන්නෙත් නැහැ. ඒ ශබ්ද අහන්නෙත් නැහැ, ඒ ගඳ සුවඳ විඳින්නෙත් නැහැ, ඒ රස විඳින්නෙත් නැහැ, ඒ පහස විඳින්නෙත් නැහැ. ඒවා මේ සතියකට දෙකකට මාසයකට කලින් කරපුවා. නමුත් ඊටාම හොඳ විස්තරයක් වார்த்தාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මේ මේ තැන්වලට ගියා මේ මේ තැන් අපි බැලුවා ඒ තැන් මේ මෙහිමයි ස්වභාව సౌందර්යය ඇති මෙහිම හරි ලස්සනයි හරි අපූර්වයි හරි පුදුම දේවල් මේවා ආදී වශයෙන් කියලා ඒ ඒ තමා ඇහින් දැකපු දේවල් පිළිබඳව ලොකු විස්තරයක් දෙන්න පුළුවන්කම තියෙනවා පසුවට ඇයි අර එහෙම පුළුවන් වුණේ? මේ වේදනාව ඒ මොහොතේම විඳලා අවසන් වුණා. නමුත් ඇයි මේ පසුවටත් තව විස්තරයක් දීමේ හැකියාවක් මෙතන ඉතිරි වෙලා තියෙන්නේ? එතකොට මේ අර සුඛ වේදනාව පිළිබඳ මතක සටහනක් ඉදිරිපත් වෙනවා. එතකොට මෙන්න මේ වේදනා පිළිබඳ මතක සටහන් ගොඩක් තියෙනවා. ඒකට තමයි වේදනා ඛණ්ඩ කියලා කියන්නේ. දැන් අපි මේ ඛණ්ඩ කියන වචනේ මේ සාකච්ඡාවේ පෞගේ සාකච්ඡාවේදී අපි ගත්තනේ. එතකොට මේ විඳලා එතනින් ඉවර වෙලා නැහැ මේක. ඉවර වෙලා විඳීම ඉවරයි. නමුත් විඳීම විඳනය කර දේ පිළිබඳව කිසියම් <clears throat> මතක සටහනක් ඉතිරි ඔහොම. ඔගේ අනිත් පැත්තත් එහෙමයි. අපි හිතමු මේ කිසියම් දුක්ඛදායක දෙයක් ජීවිතේ ආරංචි වෙනවා. හරි නැත්නම් ඒ වගේ දෙයක්. ඉතින් අපිත් යනවා ඉතින් අපි හිතමු අපේ කෙනෙක් තරුණ කෙනෙක් අකාලේ ඔය අනතුරකින් මිය ගියා. හරි මොනවා හරි කියලා. ඉතින් අපිත් යනවා ඉතින් මේ තැනත්තාගේ මලගමට සහභාගී වෙන්න හරි ඒකට යන්න. ඉතින් ගිහිල්ලා ඉතින් ඒ දේශන දකින්න. ඒ අහනෝ දකින්න විඳිනෝ අපිත් දුක්ඛදායක තත්ත්වයක්. ඉතින් විඳලා එතන එතනදී ඉවර වෙලා ඉතින් මල ගෙදර ගිහින් ඇවිල්ලා සතියක විතර පස්සේ ඇහුවොත් මේ හවලාගේ මේ හවලා මෙහෙම හදිස්සිය මරුණා නේද මේ ගියාද මල ගෙදර ඉතින් ඔක්කොම විස්තරේ කියන්න පුළුවන් ඇත්ත තමයි ඉතින් මෙහෙම අපි ගියා අපි ගියා මෙහෙම සහභාගී වුණා ඉතින් හරි කනගාටුදායකයි මෙහෙමයි මෙහෙමයි නමුත් දැන් මේ දුක විඳින්නේ නැහැ. ඒ දුක පිළිබඳ මතක සටහන දුක්ඛ වේදනාව විඳයි වෙලේ. නමුත් ඒ පිළිබඳව මතක සටහනක් දැනටමත් දැනටත් අපි තුල තියෙනවා. එතකොට ওই විදිහට සුඛ දුක්ඛ වේදනා පිළිබඳ ප්‍රධාන මතක සටහන් අප තුල ගොඩ ගැහෙනවා. ඒවා සාමාන්‍යයෙන් එළියට ඇද්දම තමයි ආය විඳීමක් සිද්ධ වෙන්නේ. ආය ඇද්දම ආය විඳින සමහර වෙලාවට අපි අතීතයේ ඉඳපු සැප <coughs> දැන් මතක් වුණාම ඒක පිළිබඳව නැවතත් හිතේ සතුටක් මතුවේ. ඒ වගේම අතීතේ විඳපු දුක නැවත මතුවනාම ආය මේ වර්තමාන මොහොතේ සියුම් දුකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. සමහරුන්ට නම් බරපතල විදිහට ඒක ඇති වෙනවා. කොහොම නමුත් මෙන්න මේ විඳ විඳින වේදනාවක් විඳින මොහොතේම ඉවරයි ඇත්තටම. ඒක ඒක අපි හිතමු මේ විඳින මොහොතේ තත්පරයක් විනාඩියක් විනාඩි කිහිපයක් ඒක විඳින්න පුළුවන්. මේ පිනවන ගතිය හෝ පෙළෙන ගතිය. එහෙම නැත්නම් ඒ දෙකෙන් තොර විඳීමකුත් තියෙන තාම සියුම් වින්දනයක් අදුක්කම සුඛා වේදනා කියලා. සමහර ඕකට උපේක්ෂා වේදනා කියන්නේ පුරුදු වෙලා තියෙන නමුත් ඒ ඒ යෙදුම වැරදි. බුදුචන්නාසේකට යොදන්නේ අදුක්කම සුඛා වේදනා කියලා. ලොකුවට පිනවීමකුත් ලොකුවට පෙළීමකුත් නැති. ඉතින් ඔන්න ඔය ත්‍රිවිධාකාර විඳීම් වින්දනයන් අපේ ජීවිතේ තියෙනවා. මේක අවස්ථාවල ඔබ තියෙනවා. අපි අනිත් එක උතන ওই වින්දනයන් තුනේ තියෙන තවත් විශේෂ කාරණයක් තමයි අපි ওই සුඛ වේදනා පැත්තට නිතරම නැඹුරුයි. අපි දුක් වේදනා පැත්ත ඒ එතනින් ප්‍රතික්ෂේප කරන එකකින් පලා යන්න තමයි අපේ උත්සාහය දරන්නේ. ඒ ඒ උත්සාහය නිසාම මේ වේදනාව පිළිබඳ මතක සටහන් ගොඩ වැඩි වෙනවා. මේ සුඛ වේදනා පිළිබඳ අපේ තියෙන නැඹුරුතාවය, රුචිකත්වය නැවත නැවත විඳීමට තියෙන අවශ්‍යතාවය නිසා අපි ඊට අදාළ දේවල් මතක තියාගෙන තියෙනවා. සුඛ වේදනා. මේ කිනවන පැත්තේ දේවල් රූප කොහෙද තියෙන්නේ, ශබ්ද කොහෙද තියෙන්නේ, ගන්ධ රස පහස කොහෙද තියෙන්නේ කොහොමද ඒවා සකස් කරන්නේ නිර්මාණය කරන්නේ ආදී වශයෙන් කියලා ඒ ඒ පැත්තේ මතකයක් තියාගෙන තියෙන ඌමනාවෙන් වාසි. අපේ ඌමනාකමක් තියෙන. අනිත් පැත්තේ දුක් වේදනා මතකයේ තින්නත් එක හේතුවක් තමයි අපි මේ දුක් වේදනාවලින් පලා යාමට තියෙන ඌමනාව නිසා ඒ ඒ දුක්ඛිත තත්ත්වයන් අපි මතක තියාගන්න. මතකේ රැඳෙනවා. ඇත්තම මේක තියාගන්නවා කියලා කිව්වොත් එතනත් ආපහු පුද්ගලත්වයක් මතුවලා එනවා. මේක නිකන් අවශ්‍ය නිසා පවතින්නක් කියලා. නිසා නිසා වෙනවා කියලා අපි කියන්නේ. පටිච්ච සමුප්පන්න කියන එකට අපි සිංහලෙන් දෙන සරල අර්ථේ නිසා වෙනවා කියන එකනේ. පටිච්ච නිසා සමුප්පන්න වෙනවා. නිසා වෙන දෙයක් නෙවෙයි. මොකක් නිසාද මොකක්ද වෙන්නේ? අර සැප වේදනාව විඳීමේ අවශ්‍යතාවය නිසා සැප දේවල් මතක තියෙනවා. දුක් වේදනා විඳීමෙන් පරායමේ අවශ්‍යතාවය නිසා දුක්ඛදායක දේවලුත් මතකද ඉතින් ওই විදිහට වේදනා පිළිබඳ මතක කන්දක් තියෙනවා. එතකොට දැන් ඔය ටික අපි දැන් දකින්නේ ධර්මතාවක් විදියට. මේ කාගේවත් වැරද්දක් හරි අඩුපාඩුවක් හරි නොබිනාකමක් හරි මොකක් හරි එහෙම එකක් නෙමෙයි. මේක නාම ධර්ම වල ස්වභාවයක් මේක. එතකොට අපි ඒවා මූලිකම වෙද්දී මේවා ධර්මතා හැටියට තීරණය කරගන්න ඕන, තීන්දුව කරගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. අපි තුලින් දකින්න ඕන, පිළිගන්න ඕන. ඊළඟට මේකේ භාවිතය කියන එකක් වෙනවා. ස්වභාවිතයේදී තමයි අර රූපස්කන්ධයේදී අපි කිව්වා වගේ ප්‍රමාණය සහ ගුණය තීන්දුව කිරීමේ හැකියාව අපිට තියෙනවා. දුක් විඳිනකොට අපි යමක් විඳින්න ගියාම ඒ විඳීමේ ක්‍රියාවලිය තුල අපි කෙලෙසෙනවද? තවත් පුද්ගලෙක්ව අපහසුවට කරදරයටපත් වෙනවද? ජීවත් වෙන වටපිටාවට ඒක හානියක් වෙනවද? මේ විදිහට මේකේ ගුණය සහ ප්‍රමාණය මේ වින්දනය කරන දේ ගුණය තීන්දුව කරගන්න. දැන් මොන වගේ දේවල්ද අපි විඳියේ යුත්තේ? ඒකෝට දැන් විඳින දේවල් ගත්තම මේ ඔය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා තුලින්ම තමයි වින්දනය ලබන්නේ මේ සියලු දෙනා. අපි හිතන්නේ සාතන් වහන්සේලා එහෙම ඒව නැහැ ඒවයින් ඉන්දනයක් ලබන්නේ නැහැ කියලා. නෑ ඒත් එහෙමම තමයි. බුදුරජාන් වහන්සේ දාන ටිකක් වළඳනකොට පින්ඳ පාත කරගෙන ඇවිල්ලා ඉතින් ඒ පාත්‍රයෙන් අපිට උන්වහන්සේගේ පාත්‍රයෙන් අපිටත් ටිකක් ලැබුණා කියලා. ඒකට උන්වහන්සේ පාත් පින්ඳ පාත කරගෙන ආපු දෙයින් කොටහක් උන්වහන්සේ වළඳන කොටහක් අපිට ලැබෙනවා. ඒත් අපි මේක වළඳනවා. එතකොට උන්වහන්සේට දැනෙන රසය අපිට දැනෙන රසය කිසි වෙනසක් නැහැ. මොකද අර එකම ආහාරය උන්වහන්සේ පින්නපාත කරගෙන ආව නිසා උන්වහන්සේට වැඩි නිසා අපිට ඒන් ටිකක් දුන්නා. දැන් අපිත් ඒක වළඳන. උන්වහන්සේ තරන. එතකොට අපි බුදුරජාණන් වහන්සේටත් අපටත් රසය ලැබෙන්නේ එකම දෙයකින්. දිවට හමු වෙන ඕනම එකකින් උන්වහන්සේගේ දිවට හම්බ වුණත් අපේ දිවට හම්බ වුණත් මේ රසය ලැබෙන. අර මේ රසය තේරුම් ගන්න ආකාරයයි මේකට ප්‍රතිචාර දක්වන විදිහයි නම් උන්වහන්සේ සහ අපි අතර වෙනසක් තියෙනවා. අපි කියන අපි අසුතවාපුතුජන නම් මේ රසය විඳින ආකාරයේ සහ මේකට ප්‍රතිචාර දක්වන ආකාරයේ සැලකිය යුතු වෙනසක් අපි සේකනම් එතනත් යම් වෙනසක් අපි අසේකනම් එතනත් වෙනසක් එතකොට නමුත් මේ අපිට රසය දැනෙන්නේ වින්දන මාධ්‍ය එකමයි. වෙනසතර තියෙන්නේ මේ විඳීමේදී ඒ අඳුනා ගන්න විදිය සහ ඒට ප්‍රතිචාර දක්වන විදිහේ තියෙන වෙනස. ඒක තමයි මේ ලෞකිකත්වයේ ලෝකුත්තරත්වයේ තීන්දුව කරන කාරණේ වෙන්නේ. මේ ලෞකිකත්වය කියලා කියන්නේ මේ රසය වින්දනය කිරීමේදී එය ඒ සීමාව ගුණය ක්වොලිටි එක සහ ක්වොන්ටිටි එක තීන්දුව කරගන්න බැරුව බැරි කම. අසුතවා පුදුජන කම. ලෞකිකත්වයේ කියලා අපි ඔබට කියනවා. ඒ ටිකම තමයි රහතන් වහන්සේ භුක්ති විඳින්නේ. ඒ රූපය තමයි උන්වහන්සේගේ හැදෙන්නේ. ඒ ශබ්දයමයි, ඒ ගන්ධයමයි, ඒ රසයමයි, ඒ ස්පර්ශයමයි. ඒ මනසට ගෝචර වෙන ධර්මතාවය එකමයි. නමුත් ප්‍රඥාව තියෙන නිසා එතන මේවා ධර්මතා හැටියට තේරුම් ගන්න තියෙන නිසා මේකේ ගුණය සහ ප්‍රමාණය තීන්දුව කරගන්න පුළුවන්. තීන්දුව කරගෙන භුක්ති විඳීමක් එතන තියෙන විඳීමක් වේදනා නොවිඳීමක් නෙවෙයි. මේ මේ මාර්ගයේ ඉස්සරහට ඉස්සරහට යද්දී නොවිඳීමක් වෙනවා කියලා සමහර වෙලාවට දැන් අවේදිත කියන වචනයක් අපේ යෙදිලා තියෙනවා. අවේදිත. ඒකට අවේදිත සුඛ කියලා යෙදිලා තියෙනවා. නැත්තම් ඕක නිරාමිෂ සුඛ වගේ තැන්වලදීත් අපිට හමු වෙනවා. ওই වේදනානුපස්සනාවේදී. ඒ එතන එකපාරටම කෙනෙක් තීන්දුව කරන්නේ මේ මොකක්වත් ඉඳින් නැති බව කියලා. ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයින් හිතෙන් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් විඳින් නැති තැන කියලා. ඉතින් විඳින් නැති තැන නම් මොකද්ද වේදිතයක් කොහමද? ආ ආ වේදිතයක් විඳීමක් තියෙනවා. නමුත් හරියට මේකේ ක්වොලිටිය සහ ක්වොන්ටිටි එක නැත්නම් ගුණය සහ ප්‍රමාණය හරියටම තීන්දුව වෙලා තියෙනවා. ඒ වින්දනයේ තුලින් පුද්ගලයා තමා වශයෙන් දූෂ්‍ය වෙන්නේ නැහැ තමා වශයෙන් කෙලෙසෙන්නේ නැහැ මේක වින්දන වින්දන වින්දිනවත් නෙමෙයි දැන් විඳ වෙනවා අර පැසිව් තියෙන්නේ දැන් ඇක්ටිව් නෙමෙයි ඒ ඇක්ටිව් ගතිය එන්නේ අසුතු අපුතුජන කමේදී තමයි මම මම විඳිනවා ආදී වශයෙන් එන්නේ නමුත් මේක ධර්මතා මට්ටමට එනකොට මම විඳිනවා නෙමෙයි මෙතන හේතුඵල ධර්මානුකූලව විඳීම කියන ධර්මතාවය ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඉතින් ඔය ධර්මතාවට ප්‍රවේශ වෙද්දී ඔය ධර්මතාව තුල ඉඳිද්දී අපිට පුළුවන් වෙනවා ඒකේ ගුණය සහ ප්‍රමාණය තීන්දුව කරගන්න. ඒක කොටිම Taman කෙලෙසෙන්නේ නැහැ මේ විඳීම නිසා. ඒ වගේම තව කෙනෙකුට හානියක් කරදරයක් නිසාවක් පීඩාවක් අහිතක් වෙන්නේ නැහැ. නැති මට්ටමට මේක විඳ වෙනවා. මේක විඳිනවා. ඒකයි ස්වභාවය. වේදනා කියන ධර්මතාවය ඔහොමයි. විඳීම කියන ධර්මතාවය. ඒක ධම්මානුපස්සනාවට අපි ආපුවාම ওই විඳීම කියන ධර්මතාවය අපි දැනටමත් අඳුනගෙන තියෙන වේදනානුපස්සනාවේදී සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන දේවලුත් අපි තේරුම් අරන් තියෙනවා. සාමිස නිකාමිස කියන දේවලුත් තේරුම් අරන් තියෙනවා. දැන් අපි මෙතෙන්දි මේක කවුරුවත් කරන එකක් එහෙම හැටියට නෙමෙයි. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා හැටියටයි ගන්න. සම්පූර්ණ මේක ධර්මතාවය. හේතුඵල ධර්මා නිසා වෙන දෙයක්. පටිච්ච සමුප්පන්නය. ඒ විදිහටත් මේක ගන්න. එතකොට දැන් මේකෙදි කාටවත් දොස් කියන්න, චෝදනා කරන්න, ප්‍රශංසා කරන්න දෙයක් නැහැ. ඇයි? සුඛ වේදනාවක් විඳ වෙන අවස්ථාවේ ඒක මම විඳිනවයි කියලා හෝ නැත්නම් අහවලා මට විඳින්න සැලැස්සුවයි කියලා හෝ ධර්මතා මට්ටමේදී කාටවත් මේ ස්තුති ප්‍රශංසා කරන්න දෙයක් මේ නැහැ. දුක් වේදනා වලට ගියාම මේ මම විඳිනවා අහවලා මට මේ දුක් විඳින්න සැලැස්සුවා කියලා කාටවත් මේකෙදී ස්තුති ප්‍රශංසා මේ මේ දොස් පවරන්න චෝදනා කරන්න දෙයක්වත් නැහැ. එතන නාම රූප ධර්ම ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒක ධම්මානුපස්සනාවේදී අපි ඔන්න ඔය ගැඹුරු තැන ස්පර්ශ කරගන්න වෙනවා. මේක ධර්මතා මට්ටමින් තේරුම් ගන්න වෙනවා. අපිට ධර්මතා මට්ටමින් තේරුම් ගන්න අපි අපිට බැරි කමක් තියෙනවා. අපි ධර්මතාවලට පුද්ගලත්ව ආරෝපණය කරනවා. පුද්ගලත්ව ආරෝපණය කරලා කෙලින්ම පුද්ගලයා අල්ලලා පුද්ගලයාට ප්‍රශංසා කරනවා එහෙම නැත්නම් පුද්ගලයාට චෝදනා කරනවා ඉතින් වේදනාවේදී ඉන්දනයේදී අපි අප තුල සිදුවන්නා වූ මේ දේ වේදනා කියන මානසිකත්වයේ ඒ ස්වභාවය මෙන්න මේ විදිහට ධර්මතාවක් විදිහට හේතුඵල ධර්මතාවක් විදිහට හේතුන්ගේ ඵලයක් විදිහට දැක ගන්න තරම් අපි සමත් වෙන්න ඕන දක්ෂ වෙන්න ඕන. ඒකයි මේකේ ස්වභාවය. ඉතින් ඕක තමයි මෙතන මූලික කාරණේ මූලික දේ. එතකොට ඔය විඳීමක් තියෙනවා ඒක නැත්තේ නැහැ. නමුත් ඒ විඳීම ධර්මතාවක් හැටියට දැක්කම විඳීමත් එක්ක ඇති වෙන බැඳීම නැති වෙනවා. වේදනාව ළඟට තියෙන වේදනාපච්චය තණ්හානේ. විඳීමත් එක්කම බැඳීමක් ඇති වෙනවා. දැන් සුඛ වේදනාව නම් රාග බන්ධණයට යනවා. දුක් වේදනාවකට නම් ද්වේෂ බන්ධණයට යනවා. මාතා දුක්ඛම සුඛ වේදනාවේදී මෝහ බන්ධණයට යන්න තිරදී. එතකොට අපි සිහිනුවණින් යුක්තව යුක්ත වෙලා දැන් මේ සතිපට්ඨාන ක්‍රමය ඇතුළේනේ අපි ඉස්සරහට යන්නේ. ඒතකොට සිහිනුවණින් යුක්ත නම් අපි විඳීම කියන ක්‍රියාවට අපි භාජනය වෙලා ඉන්න අවස්ථාවේ අපේ කය සහ මනස විඳීම කියන ධර්මතාවට මේ ඇතුළත්ව තියෙන මොහොතේ නැත්නම් ඒ ඒට යොමුව තිබෙන වෙලාව. අපි ඕක සාමාන්‍යයෙන් කියන්න පුරුදු වෙන්නේ විඳිනවා කියලා. විඳිනවා කියලා. නමුත් ඉතින් විඳීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන අවස්ථාවේ අපි ඒ පිළිබඳව දැනුවත් නම් දැනුවත් භාවයකින් යුක්ත නම් ඒක ධර්මතාවයක් හැටියට අපිට පිළිගන්න පුළුවන්, බාර ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. මෙතන මේ කාටවත් සුඛ වේදනා අවස්ථාවක නම් කාටවත් ප්‍රශංසා කරන්න මේ අවශ්‍ය කරන්නේ නැහැ. දුක් වේදනා අවස්ථාවක නම් කාටවත් චෝදනා කරන්න බැනන්න ගන්න දෙයක්වත් නැහැ. අපි දන්නවා මේක විඳනය විඳීම කියන එක අප තුල සිදුවන්නා වූ කිසියම් ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවයක්. ඒක තමයි ගැඹුරු සත්‍යය තුල මේක අපි තේරුම් ගන්න. හැබැයි මතු පිට සම්මුති සත්‍යයට ඇවිල්ලා බලපුවාම නම් මේ වයිදී ඔයිට වැඩිය වෙනස් දේවල් තියෙනවා. දැන් අපිට සුඛ වේදනාවක් ඒ ලබා දුන්නු නැත්නම් සුඛ වේදනාවක් විඳින්න අවශ්‍ය වටපිටාව කවුරු හරි සැලැස්සුවා කියන්නකො. නිකන් ඒක වටපිටාව සැලස්සනවානේ. ඉතින් සරල උදාහරණයක් අපි කියමු. අපි බස් එකේ හිටගෙන යනවා. අමාරුවෙන් යන්නේ. එතකොට ළඟ ඉන්න මිනිස්සයා කියනවා මේ එහෙනම් වාඩි වෙන්න ටික වෙලාවක් මේ අමාරු වෙන්නේ යන්නේ කියලා. ඉතින් අත් වශයෙන්ම අපි හරි අමාරුවෙන් ගියේ. ඉතින් අර සීට් එක වාඩි වෙන්න ලැබුණම ඇත්තටම ලොකු පහසුවක් අපිට දැනෙනවා. ඒක සුඛ වේදනා තත්ත්වයක් ඇති වුණානේ. බොරු නෙවෙයිනේ ඒක. ඉතින් එතකොට දැන් මෙතන මේ ධර්මතා මට්ටමින් ගත්තොත් ඇත්ත වශයෙන්ම මෙතන අර සීට් එක දුන්න එක්කෙනාට ප්‍රශංසා කරන්න දෙයක් නැහැ. මොකද එතන මේ සුඛ වේදනා තත්ත්වේ හේතුඵල ධර්මානුකූලව ඇති වුණා. නමුත් ඉතින් ලෝක සම්මතයේ හැටියට ගත්තොත් අර සීට් එක දුන්න මනුස්සයාට ස්තුතියි කියන්න ඕනනේ. thank you කියන්න ඕන. අනේ බොහොම පිං මම මේ හරි අමාරුවෙන් මෙච්චර දුරක් ආවේ හිටගෙන මේ බොහොම ස්තුතියි බොහොම පිං කියන්න වෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ඒක අපේ සාමාන්‍ය සම්මුතික වශයෙන් පුද්ගල සාධකයේ සලකලා ලෝක සම්මතයේ හැටියට මේ ස්තුතියක් ප්‍රශංසාවක් අනුමෝ පුණ්‍යානුමෝදනාවක් අපි කරනවා. මොකද අපි මෙතෙන්දී ගැඹුරින් තේරුම් ගන්න තියෙන මෙතන යම් ධර්මතාවක් හිතගෙන ඉඳි තිබුණු දුක්ඛ වේදනාවයි අර සීට් එක ලැබිලා වාඩි වුණාම තියෙන සුඛ වේදනාවයි දෙකම ධර්මතා දෙකක් හැටියට දකිනවා මිසක අර හිතගෙන යන වෙලාවේ තියෙන දුක්ඛ වේදනාව සමග අපි මේ පටිඝානුසයක් නැත්නම් ඒ පිළිබඳව ද්වේෂ බන්ධනයක් ඇති කරගන්නේවත් සීට් එක ලැබිලා පහසුවෙන් යන වෙලාවේ තියෙන සුඛ වේදනාව ඇසුරෙන් රාග බන්ධනයක් ඇති කරගන්නේවත් නැහැ. ඒ කියන්නේ කිසිම පැත්තක් සම්බන්ධයෙන් දැන් අපි හිතමු සීට් එක ලැබුණු කෙනා ඒ ලැබුණු සුඛ වේදනාව නිසා සීට් එකට රාග බන්ධනයක් ඇති කරගන්නත් ඉඩ තියෙනවා සීට් එක දුන්න කෙනාට රාග බන්ධනයක් ඇති කරගන්නත් ඉඩ තියෙනවා අර වේදනාපච්චය තණ්හා කියන තැන තියෙන ඔහොම දෙයක් දැන් මේ දෙකටම ඕනේ නැහැ දැන් මට සීට් එක දුන්න කෙනා ඒ මිනිස්යාගේ කරුණාවන්තකම ඒ මිනිස්යාගේ මේ සානුකම්පිත ගතිය අර තවත් කෙනෙක් කෙරෙහි තියෙන මේ මේ අනුකම්පා සහගත ගතිය ඒ අනිත් කෙනෙක් කෙනා දුකටපත් වෙලා ඉන්නවා කියන එක දැනিলা ඒ ඒ වෙනුවෙන් තිබුණු කැපවීම ඒ ඔක්කොම හොඳයි උසස් ගති ගුණ ඒ ඔක්කොම හොඳයි ඒ ඔක්කොටම අපි ප්‍රශංසා කරලා ස්තුති කරලා පින්දීමෙන් අපි නතර වෙනවා එහෙම නැතුව අර පුද්ගලයා එක්ක මේ බන්ධනයකට බැඳීමකට අපි යන්නේ නැහැ. ඊළඟට අපි මේ වාඩි වෙන්න ලැබුණනේ සීට් එකක් ඒක බොහොම සුව පහසු. ඒකට දැන් ඒ ඒක පිළිබඳව බැඳීමක් ඇති කරගන්නෙත් නැහැ. ඒකත් ඉතින් අපි ගමන ඉවර වෙනකොට බහැලා යනවනේ. අයිද. අරන් යන්නේ නැහැනේ. ඉතින් ඒක තව කෙනෙකුට අතහැරලා දාලා යනවා. එතකොට දැන් මේ වගේ හරිම නිදහස් වින්දනය තුළ නිදහස්ව විඳීමක් මෙතන තියෙනවා. දැන් අපි ඔය අපි කතා කරේ සුඛ වේදනා පිළිබඳව. සුඛ වේදනා පැත්තේදී මේ විඳින විඳීම වින්දනය හෝ විඳීමට ආධාරක වෙන ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තු භාණ්ඩය හෝ සේවාව එහෙම නැත්නම් ඊට අනුබල දුන්න සහාය දුන්න උදව් කර පුද්ගලයා ස්ථානය ඒ කිසිවක් අපි මේකට ගන්නෙ නැහැ. උපාදාන කරන්නේ නැහැ. තණ්හා කරන්නේ වේදනාපච්චය තණ්හා දීම නිසා තමයි බැඳීම. නමුත් අපි එතන සිහියෙන් ඉඳලා මේවා ධර්මතා හැටියට සලක ගන්නවා එච්චරයි. දුක් වේදනාවේදී එහෙමයි. ඉතින් අපි හිතමු ඕකේ අනිත් පැත්ත ගමු අර අර අර සිද්ධිය කියලා අපි ඔන්න ඉස්සර වෙලා සුව පහසුවෙන් සීට් එකක් ලැබිලා දැන් යනවා. ඉතින් ලැබිලා සුවපහසුවෙන් යන වෙලාවක අපි හිතමු කවුරු හරි කෙනෙක් වයෝවෘද්ධ කෙනෙක් හරි නැත්නම් රෝගී කෙනෙක් හරි ගර්භණී කාන්තාවක් හරි කවුරු හරි මේ කෙනෙක් බස් එකට නැග්ගම මේ බස් එකේ කොන්දොස්තර අපිට බල කරලා ඔය ඔයාට නැගිටලා යන්න පුළුවන් ඔයා පොඩ්ඩක් නැගිටින්න මෙයාට සීට් එක දෙන්න කියලා දැන් ඉතින් අපිව නැගිට්ටවලා මේ අනිත් එක්කෙනාට මේක දුන්නා කියලා අපි හිතමු. ඉතින් අකමැත්තෙන් නවත් මේක දුන්නා. දැන් අපි සුඛ වේදනාව ඉඳලා දුක්ඛ වේදනාවට මාරුණා. දැන් අපි හොඳට පහසුවෙන් ඉඳගෙන ගිහිල්ලා දැන් අපහසුවෙන් යනවා. බොහොම අමාරුවෙන්. දැන් මේ වෙලාව දුක්ඛ වේදනාවකට ලක් වෙලා තියෙන දුෂ්කරතාවයකටපත් වෙලා තියෙන වෙලාවක් කායිකවත් එහෙමයි මානසිකවත් එහෙමයි. ඒකත් අපි ඒ වෙලාවේ දකින්නේ හේතුඵල ධර්මානුකූල අර සිද්ධිය. දැන් මුල් අවස්ථාවේ මම අපහසුතාවයෙන් ඉන්නකොට අර වාඩිලා ඉන්න මිනිස්යාගේ හිතේ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මට සීට් එක දුන්න වාඩි වෙන්න. දැන් මේ වෙලාවේ ඒක අනිත් ඒක වැඩි වෙනස් සිද්ධියක් වුණා. මේ වාඩි වෙලා බස් බස්සතේ හිටගෙන යා නොහැකි පුද්ගලයේ බස්සතේට ගොඩවීම නිසා ඔහුට සීට් එකක් දීමේ අවශ්‍යතාවය හේතුඵල ධර්මතාවයක් නේ. ඉතින් මගේ සීට් එක ගන්නව නෙමෙයි මේ මනුස්සයා. එයා ඉතින් ගමනක් යන බස් එකකට නැංගා. ඉතින් හැබැයි එයා ඇස්සේ හිටගෙන යන්න පුළුවන් මට්ටමේ කෙනෙක් නෙමෙයි. ඉතින් එතකොට එයාට සීට් එකක් අවශ්‍යයිනේ. මේක හේතුඵලයක් නේ හේතුඵල ධර්මතාවයක් නේ. එතකොට ඉතින් මේ මේ සීට් එක ඉතින් අපිට දෙන්න ඕන. මම වාඩි වෙලා යන එක තමයි දෙන්න ඕන. ඉතින් එතකොට මම නැගිටලා දැන් යනවා. එතකොට යම් කිසි අර වාඩි වෙලා යන අවස්ථාවේ තිබුණු සුඛ වේදනා තත්ත්වය වෙනකොට දැන් දුක් වේදනා තත්ත්වයක පසු වෙනවා. ඒතර මේ සංසිද්ධි ටික අපිට හේතුඵල ධර්මානුකූලව නැත්නම් ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන් නම් මේ පුද්ගල සාධකද මේ අපි තුල ඇතිවන්නා වූ නාම ධර්ම රූප ධර්මද මේවා ටික ධර්මතාවය හැටියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන මෙහෙම දෙයක් වුණා කියන ප්‍රශ්නයක් නෑ. මොකොත් ක්ලේශයක් ඇති වෙන්නවත් මොකක්ද? අපි හිතමු මේක Tamanට හොඳටම අපහසුයි කියලා යන්නේ. ඉතින් අපිට පුළුවන් වෙනත් කෙනෙකුට කියන්න අනේ මේ මම හවලාට හීට් එක දුන්නා. මටත් ටිකක් අමාරුයි හිතගෙන යන්න බැරිද මට උදව්වක් කරන්න මේ ඩිංගක් වාඩි වෙලා යන්න තව චුට්ටයි මං යන්නේ. එහෙම කියලා මේක හරිම ලයිට් මේක හරි සැහැල්ලුයි. මේ කිසිම තැනක බරක් නැහැ. කිසිම තැනක ක්ලේශයක් නැහැ. කිසිම තැනක මේ මානයක් නැහැ දැන් මට හිතගෙන යනවා අමාරුවෙන්. අපිට පුළුවන් අර අනතිමානී වෙලා මට පොඩ්ඩක් අමාරුවෙන් මම යන්නේ බැරිද මට චුට්ටක් ඉඳ ගන්න දෙන්න මේ ටික දුරක් මම වාඩි වෙලා ගිහිල්ලා ආපහු එයාට සීට් එක දෙන්නම් ඉතින් අපි මේ සමහර වෙලාවට අනතිමානී වෙන්නේ. අපි මානෙ පොඩ්ඩක් තියාගෙන මොකටද මම එක එක්කෙනාගෙන් සීට් ඉල්ලන්නේ මම ඔහොම හිටගෙන යනවා. මේ වගේ නිකන් අපි බැලුවොත් අපි අනවශ්‍ය මනෝභාවයන් නඩත්තු කරමින් අපි නිකන් මේවා ඉස්සියුම් කෙලෙස් හදාගෙන එහෙම යන ගතියක් තියෙනවා. එහෙම ඕනේ නැහැ. මේවා හේතුඵල ධර්මතා, මේවා සංසිද්ධි. සිද්ධ වෙන දේවල්. අර ප්‍රඥාව හොඳට තියෙන කෙනාට මේක මැනේජ් කරන්න පුළුවන්, හසුරවන්න පුළුවන්. එයාට ප්‍රමාණය තේරෙනවා, ගුණය තේරෙනවා. මේකේ මේ මේ ක්‍රියාවේ quality මේ ගන්නට පවත්වාගෙන යනවා. මේකේ ප්‍රමාණය මේ විදිහට ගෙනියන්න ඕනේ. ඉතින් අය අපි ඔය කතා කරේ වේදනාව පිළිබඳ. විඳීම, විඳනේ හරි ප්‍රබල දෙයක්. අපේ ජීවිතයේ තියෙන අපේ ඒක නැත්තම් නිකන් ජීවිතේ ඉන්දනයක් නැති තැන ජීවිතේ නිකන් පාළුවට ගිහිල්ලා තියෙන වගේ ගතියක් තියෙනවා. ඉතින් විතර වින්දනයෙන් තොරව ජීවිතයක් ගෙනියන්නම බෑ. දැන් ධර්ම මාර්ගය අපි යනකොට ඉතින් ඕලාරික කාම වින්දනයෙන් අපි ටික ටික ඉතින් අයින් වුණාට මේ නයිස්කාම්ය නිකන් නිස්කාමී වින්දනයක යනවා ඊට පස්සේ. එතනත් වින්දනයක් තියෙනවා. එහෙම එකක් නැහැ කිව්වොත් ඒකින් බොත් ඒ පැත්තේ දෙකින්වත් අපි යම් කිසි වින්දනයක් ලබනවා. සමහර විට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම භුක්ති විඳලා සතුටු වුණ කෙනෙක් ක්‍රමයෙන් ක්‍රමයෙන් ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට සමහර විට පරිත්‍යාග කිරීමෙන් අනිත් අයට උදව් උපකාර කිරීමෙන් අනිත් අයට අප උපස්ථාන කිරීමෙන් වින්දනයක් ලබනවා. මෙතන වින්දනයක් තියෙනවා. හැබැයි වින්දන මාධ්‍ය වෙනස් වෙලා ඊට අපි යොදා ගන්න ක්‍රියාකාරකම වෙනස් වෙලා ඒව වෙනස් වෙලා නමුත් වින්දනයක් නැහැ කිව්වොත් බොරු වින්දනයක් තියෙනවා මාධ්‍ය ක්‍රමයෙන් වෙනස් වෙනවා පහත් තුනක් වින්දනේ තියෙනවා මොකද මේක පංචස්කන්ධයේ කොටසක් නේ ස්කන්ධ පහෙන් එකක් ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් වෙන්න ඕන මේ වින්දනය කියන මනෝභාවයේ මානසිකත්වය මූලික ධර්මතාවයක් හැටියට අවබෝධ කරගන්න ඕන තේරුම් කරගන්න ඕන ඒ වගේම ඒකේ ගුණය සහ ප්‍රමාණය හොඳට හසුරුවා තීරණය කරගෙන <coughs> වින්දනේ හසුරුවා ගන්න පුළුවන් අර අතීත වින්දනයන් ගොඩක් තියෙන්න පුළුවන් ඉස්සර විඳපු සැප වේදනා දුක් වේදනා මේවා තියෙන්න පුළුවන් ඒකට කමක් නැහැ මොකද ඒවා මතකේ තියෙනවා ඒවා අමතක කරන්න කියලා ආය අමුතු දැඟලිල්ලක් දඟලන්න ඕනෙත් නැහැ. මතකේ තියෙනවා කියලා කියන්නේ ඒව ඇත්තටම තියෙන්නේ ඊළඟ ස්කන්ධේ. සංඥා ස්කන්ධයට වැටෙන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් ඇහුදුටු විඳි දේවල් වටහාගත්තු දේවල් මතකයේ තියෙනවා. ඒක බොරු නෙවෙයි අපි දන්නවනේ අපිට ගොඩක් දේ මතක තියෙනවා ඒකනේ. ඒ මතකයන් අතර අපි විඳපු දේවලුත් මතක තියෙනවා. කමක් නැහැ. ඒව නැවත මතක් වෙන්නත් පුළුවන්. ඒක කමක් නැහැ. වෙන කෙනෙක් මතක් කරලා දෙන්නත් පුළුවන්. ඒක කමක් නැහැ. කියන්නේ මතක් වුණත් වෙන කෙනෙක් මතක් කරලා දුන්නත් මොනවා කරත් ප්‍රශ්නයක් නැහැ. මේක හේතුඵල ධර්මතාවයක් විදිහටමයි ඔහොම තියෙනවා. සමහර විට ඉතින් අර මතක් වීම තුළ අර වින්දනීය తත්වය නැවත මතුවෙන්න පුළුවන්. පරණ දුක් වේදනා මතක් වෙලා දැනුත් නිකන් මේ ඇස් දෙක තෙමෙන්න ඉඩ තියෙන. දැන් හඳුළු මොකද ඒ ඒ හැටි වේදනාවේ හැටි. දැන් සිහිනුවණෙන් හිතියන ප්‍රමාණවත්. නෑ නෑ මම දැන් ඒ හඳන්න ඕනෙත් නෑ මේ කඳුළු වෙන එක හොඳ නෑ. ඒ එහෙම හිතුවොත් එහෙම අර ධර්මතාවයට පිටින් යන්න හදනවා. ධර්මතාවක් හැටියට බාරගන්න නැති ගතියක් තියෙනවා. නේ? පරණ එක මතක් කරලා ටිකක් මේ එහෙම ගතියක් දැනෙනවා. කවන්න එතන සිහිනුවණින් හිටියම් ප්‍රමාණවත්. ක්ලේශයක් හදන්න දෙයක් නැහැ. ඉතින් මේක ධර්මතාවයක්. මේක වෙන කෙනෙක් මේක මතක් කරුවා කියලා. ඉතියත් එක තරහ වෙන්න ඕනෙත් නැහැ. අනිත් පැත්තට සුඛ වේදනා දෙයක් පරණ විඳපු සැපයක් මතක් වුණාම දැනුත් ඉතින් සතුටක් සතුටක් හිතේ ඇති වෙනවා හිනාවක් යන්න පුළුවන් ඒක තව කෙනෙකුට නිකන් කියන්න හිතෙන ඒ කමන්නේ ඉතින් කිව යුතු කිව කිව යුත්තේද කිව යුතු තැනකද කියලා ඉතින් Tamanට දැන් ප්‍රමාණයේ ගුණේ තීන්දුව කරන්න පුළුවන් ඒකෙන් ලැබෙන සියුම් සුඛා වේදනා ගැටියක් වර්තමානයේත් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ සිහිනුවණින් හිතේනම් මේක මොකක්වත් වෙන්නේ නැහැ මුකුත් වෙන්නේ ඒකයි තියෙන්නේ ඒක 아무තු දෙයක් නෑ වේදනා කියන ස්වභාවයත් ධර්මතාවයක් හැටියට තේරුම් ගත්තා නම් ඒකමයි ඉතින් ඔන්න ඔය විදිහයි මම හිතන මේක අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් කරගන්න පුළුවන් තේරුම් තේරිලා තියෙන්නේ මෙන්න නමුත් මේක තමා තුළින් දැකගෙන මේක පිළි අරගෙන මේකත් එක්ක මේකේ භාවිත කොටස තමයි භාවිත කොටසටනේ අපි භාවනා කියන්නේ ඉතින් භාවිත කොටස හසුරුවා ගැනීමෙහි දක්ෂ වෙන්න ඕන අපි. ඒ අපි දැන් මේ සාකච්ඡාව කරගෙන යන්නේ භාවනාව සඳහානේ. භාවිතයේ දක්ෂයෙක් වෙන්න ඕන. භාවිතයේ දක්ෂයෙක් කිව්වට නිකම්ම භාවිතේ නෙමෙයි අපි ඒකට කියන්නේ ස්වභාවිත කියලා. ස්වභාවිතා. මනාකොට භාවිත කරන්නේ, නිවැරදිව භාවිත කරන්නේ බවට පත් වෙනවා. මොකද? ඉන්දන වේදනා අභාවිත කෙනෙක් නෙමෙයි. ඒක භාවිත කරන කෙනෙක්. හැබැයි ස්වභාවිත. මනාකොට භාවිතා කරන්නේ මනමින් භාවිතා කරන කෙනෙක් හැටියටයි මේ ධර්ම මාර්ගයේදී අපි පත් වෙන්නේ. අපි අනිත් ස්කන්ධ වලට කෙටියෙන් කෙටියෙන් නමුත් මඩක් අවධානය යොමු කරමු කාල වේලාව තියෙන විදිහට ඊළඟට තියෙන සංඥා ස්කන්ධය සංඥා කියන ස්වභාවය දැන් අපි හොඳටම දන්නවා. සංජානන හැකියාව අපේ මනසේ තියෙනවා එහෙම එකක්. ඒක නාම ධර්මයක්, හේතුඵල ධර්මතාවක්. සියලු සත්වයන්ට පොදුයි. යමක් දැනෙන ගතිය කියලා අපි කිව්වොත් ඒක තියෙනවා. ඉතින් අපි ඒක මේ හේතුඵල ධමයක් හැටියටම පාට ගන්නවා. ඒ දැනෙන ගතිය සංජානන කියාව අපි දැන් තේරුම් ගන්න තියෙන එක ක්‍රමයෙන් වර්ධනය වෙනවා කියලා. මේ යන්තම් දැනගන්න ගතිය විශේෂයෙන් දැනගන්න ගතිය දක්වා වෙන වෙන කොට දැනගන්නා තත්ත්වේ දක්වා වර්ධනය වෙනවා ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හය වර්ධනය වීමත් එක්ක එතකොට අර ඥානනේ හඳුන්වන වි වි විඥා කියලා විඥානනේ විශේෂයෙන් ඥානනේ වෙනවා ඒකයි විඥාන කියලා කියන්නේ පද සංදුනාව තමයි විඥාන කියලා කියන්නේ. හිතේ විඥාන කාටත් තියෙනවා. විඥානය කාටත් තියෙනවා. විඥානනේ දැන් අපි ඔය එකම විඥානස්කන්ධයේ පැත්තටත් හැරුණොත් ඉතින් සංඥාවෙම දියුණු අවස්ථාවක් විඥාන කියන්නේ. ඒත් දැන් මේ ස්කන්ධ දෙකක් හැටියට තිබ්බට ඇත්තටම මේ සංඥා විඥා දෙක. දැන් ඔය ස්කන්ධවලදී අවස්ථා දෙකකදී හමු වෙනවනේ මේ දෙන්න. සංඥා ස්කන්ධයයි විඥාන ස්කන්ධයයි කියලා දෙකක් හැටියට බුදු පියාණන් වහන්සේ මේ ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් එකම දේ අවස්ථා දෙකක්. සංඥා වෙනකොට අර ප්‍රාථමික මූලික අවස්ථාවේ තියෙන්නේ. විඥාන වෙනකොට ඉතින් විශේෂයෙන් දැනගන්න අවස්ථාව දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ ස්කන්ධ දෙකම එකම ධර්මතාවක අවස්ථා දෙකක් හැටියට පෙන්වන්න පුළුවන්. එකම එකම ධර්මතාවය. මේ සංඥාවෙම දියුණු අවස්ථාව විඥාන කියන්නේ. අපිට තේරුම් ගන්න පුළුවන්. සංඥා විඥාන. සංඥා විඥාන. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේක ධර්මතාවයක්. මේ නාම රූප සකස් වෙනකොට මෙහෙම සංඥා කියලා සංජානන හැකියාව යමක් වටහා ගැනීම හැකියාව සත්‍යය තුළ ඇති වෙනවා. ඒකම සත්‍යයට මේ ඉන්ද්‍රිය පහළවීමත් එක්ක අසකනාසයේ දිවකය මන කියන මේ ඉන්ද්‍රිය ඇතිවීමත් එක්කම තව ටිකක් වර්ධනීය අවස්ථාවකට එන විඥාන කියලා. ඒකයි චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් පෙන්නන. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ ඒ සංජානන හැකියාව තියෙද්දී සංජානනයේ වෙද්දී වෙද්දී වෙන් වෙන් කරලා හඳුනා ගන්න. දැන් රූප වෙන් වෙන් කරලා හඳුනා ගැනීම හැකියාව එතෙන්දී හඳුන්වන්නේ චක්කු විඥාන කියලා. රූප සංඥාව චක්කු විඥානයි. ශබ්ද සංඥාව සෝත විඥානයි. ඊට පස්සේ ගන්ධ සංඥාව ගාන විඥානයි. රස සංඥාව જીවහා විඥානයි. කෙනාට මේ පොට්ටබ්බ සංඥාව කාය විඥාන වෙනවා. ධම්ම සංඥාව මනෝ විඥාන වෙනවා. එතකොට අර එක්තරා මානසයේ අවස්ථා දෙකක්. අර සරල අවස්ථාව සහ සංකීර්ණ අවස්ථාව නියෝජනය කරයි. කොග්නිටිව් මේ ඇබිලිටි එකේ තියෙන අවස්ථා දෙකක් සරල අවස්ථාවයි සිම්පල් සංඥා කියන තැන විඥාන කියන තැන ටික සංකීර්ණයි. අවස්ථා ටික. ඒකත් අපි බාරගන්නේ ධර්මතා දෙකක් විදියට. ඒකම ඒ අවස්ථාව සංකීර්ණ විඥාන කියන තැනදී සංකීර්ණ වෙලා තිබුණා. ඒකත් ඉතින් ධර්මතාවක්. ඇයි එතෙන්දී සංකීර්ණ උනේ? ඒක සංකීර්ණ වෙන්න අවශ්‍ය කරන දේවල් ටිකක් ලැබුණා. මොන මොකද්ද ලැබුණේ? ඇහැක් ලැබුණා. කනක් ලැබුණා, නාසයක් ලැබුණා, දේවක් ලැබුණා, කයක් ලැබුණා. හිතක් ලැබුණා. ඉතින් අර හිතක් කියලා එකකොත් අපි උතෙන්ද දැන් කිට්ටු කරගත්තනේ. හිතක් ලැබුණා කියලා. ඒක කොහෙන්ද ලැබුණේ? ඒත් ඔය ඔතනම තියෙනවනේ සංකාර ස්කන්ධය කියලා එක. සංකාර කියන්නේ චේතනාවලටනේ. ඉතින් චේතනීය ශක්තිය තමයි අර විඥාණයට සම්බන්ධ වෙන්නේ. මනෝ විඥාණය කියන තැනදී අර චේතනීය ගතිය. චින්තන ඇබිලිටි එක චින්තන හැකියාව, හිතීමේ හැකියාව සම්බන්ධ එතකොට ඒකත් එක්ක සම්බන්ධ වුණාම තමයි අර මනෝ විඥාන කියලා කියන්නේ. කොයි විදිහට? මේක බලපුවාම මේක මේ අමුතු වෙන් වෙන් වූ වෙනස් වෙනස් දේවල් පහ ගොඩක් නෙමෙයි. එකම ධර්මතාවක කිසියම් දියුණු වීමක් සංකීර්ණ වීමක් මෙතන තියෙනවා. ඉතින් සංඥා කියන ස්වභාවය නිසා සංජානනය වෙනවා. සංජානනය වෙනවා. සංජානනය වෙච්ච දේවල් නැත්නම් රූප රූපය අඳුනගත්තම ඒවලේ රූපය විඳිනවා විඳලා රූපය පිළිබඳ මතක සටහනක් දාගන්නවා. මේ මතක සටහනටත් අපි සංඥා කියලා කියනවා. ස්කන්ධය ගොඩ නැගෙන්නේ අර මතක සටහන් ගොඩක් නිසා. ඔක්කොම සංඥා ස්කන්ධය තමයි ගොඩ ගැහිලා තියෙන්නේ. දැකපුවා මතකයි, අහපුවා මතකයි, විඳපුවා මතකයි, තේරුම් ගත්ත දේවල් මතකයි. ඉතින් ওই විදිහට මතක ගොන්නක් මතක සටහන් රසක් තියෙනවා. එහෙමයි. ඉතින් ඔය ලක්ෂණය ඔය සරල සංඥා මට්ටම සංකීර්ණ සංඥා මට්ටමට විඥාන වෙනකොට ගොඩ නැගෙනවා. වෙන වෙනකොට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන්දී අර වෙන වෙනකොට හඳුනා ගන්න. හඳුනාගෙන ආපහු විඳිනවා. ඒක තමයි වේදනා. ඉතින් විඳලා මතක තියාගන්න. ඒක තමයි සංඥා. ඉතින් මේවා ධර්මතා හැටියට බාර ගන්න මිසක අපි මේවා කරනවායි, හවලා කරනවායි, මම කෙරුවයි කියලා ගන්නෙ නැහැ. හැබැයි ලෝක සම්මතයේදී නම් ඕවට එහෙම කියන්න පුරුදු වෙලා මේ අරක කිරුවේ මම දැන් සරල උදාහරණයක් හැටියට අපි මේ සමහර දේවල් දැකලා මතක තියාගන්නවානේ. එතකොට ඔය දකින්න දේ පුද්ගලයෙක් පෙන්නුවොත් කවුරුහරි පුද්ගලයෙක් පෙන්නවා කියලා කියනවා. එතකොට අපි කියන්නේ අහවලා මට මේක පෙන්නවා කියලා. ඒක එක පැත්තකින් සත්‍ය වෙන්න පුළුවන් ඒ රූප ධර්මය ඇහැ ඉස්සරහට ගෙනාවේ ඒ තැනත්තා වෙන්න පුළුවන්. ඒ ඒ කාරණේ හරි. මේ මේ රූප ධර්මය අපේ ඇහැ ඉදිරියට ගෙනාවේ වෙනත් පුද්ගලයෙක්. නමුත් මේක මේක බැලීම කියන ක්‍රියාවලිය නැත්තම් සංජානනයේ රූප සංඥාව අර පුද්ගලයාගේ වැඩක් නෙවෙයි. ඒක මේ අප තුල සිද්ධ වුණු හේතුඵල ධර්මතාවය. ඒකත් මේ මම කෙරුවත් නෙමෙයි. ඒක නිසා දැන් මෙතන මට චෝදනා කරන්න දෙයකොත් අර ඇහැ ඉදිරියට රූපේ පැමිණ වූ පුද්ගලයාට චෝදනා කරන්න දෙයකොත් මෙතන නැහැ ඇත්ත. පුද්ගලයා යම් යම් හේතු නිසා ඒ රූප ධර්ම අනිත් අයට පෙන්නනවා. ඒකින් එයා හිතන්න පුළුවන් මේක අහවලාට පෙන්වුවොත් හොඳයි කියලා. එයා පෙන්නවා. දැක්කද මෙහෙම එකක් මේක දැක්කම අපිට ලොකු දුකක් ඇති වෙනවා කනගාටුවක් ඇති වෙනවා කියලා අපි හිතමු ඉතින් මෙතන එකපාරටම අපි සමහර වෙලාවට චෝදනා කරන්න ගන්න මේක මේ ආ මට පෙන්නවා පෙන්නුව නිසා තමයි මම මේ දැක්ක නිසා තමයි මෙහෙම වුනේ කියලා ඉතින් වේදනාවේදී තමයි ඔය තීන්දුව අපි හුඟක් දෙන්නේ සුඛ වේදනාවේදී අපි තින් ප්‍රශංසා කටයුතු පැත්තට යනවා දුක් වේදනාවේදී තින් චෝදනා පැත්තට දානවා. දාගෙන යනවා. නමුත් අපි දැන් මේවා මානසික සිදුවෙන ධර්මතා හැටියට විතරම දකිනවා. අපි අර පෙන්නවා අපේ රූප සංඥා ඊට පස්සේ අපි ඒක විඥාන වුණා අපි ඒක විශේෂයෙන් අඳුනගත්තා. ඊට පස්සේ අපි ඒක වින්දා. එහෙමනේ. ඉතින් විදීමත් එක්ක ওই ටිකත් එක්ක වේදනා සංඥා විඥාන එහෙම විඥා සංඥා විඥා වේදනා අඳුනගත්ත විශේෂයෙන් අඳුනගත්ත විඳා විඳයින් පස්සේ ඉතින් චේතනත් යනෝනේ චේතනා පක්ෂයේ නේ සංකාර කියන්නේ චේතනාවයි තමයි සංකාර කියන්නේ ඉතින් ඒකත් පටන් ගන්න එක ඉතින් අර දැන් මම මොකද කරන්නේ මේම කරනවා ධර්ම කරනවාද මේම කරනවාද මේම කරොත් හොඳද ආදී වශයෙන් කියලා චේතනාව කරනවා. ඒක චේතනා ධර්මතාවයක් හැටියට අර සංඥා විඤ්ඤා වේදනා නැත්නම් සංඥා විඥාන වේදනා කියන ඒවායේ ප්‍රතිඵලයක් විදිහට චේතනාවක්. ඇති ඒව නැත්තම් චේතනා යන්නේ නැහැ. චේතනා කියන්නේ මෙතන සංකාර ස්කන්ධ හැටියට ගත්තා. චේතනා ගොඩකුත් යනවා අපේ. හිතනවා හිතනවා කල්පනා කරනවා. ඒ ওই විදිහට මේ නාමස්කන්ධය නැත්නම් සමස්ත නාම ධර්ම ටික අර තේරුම් ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරට බෙදලා පෙන්නුවට මේක extra නිකන් මිශ්‍ර වෙලා තියෙන පොදියක් ගුලියක් මිශ්‍ර ක්‍රියාකාරකමක් විදිහට අපි දකින්නේ. අපි තුලින්ම අපිට මේක තේරුම් ගන්න පුළුවන් බැරි නෑ. මිශ්‍ර ක්‍රියාකාරකම. ඉතින් එහෙමයි මේ නාම ධර්ම කොටසේ ස්වභාවයේ ක්‍රියාකාරීත්වය. ඒක ඌව විසින් යම් යම් පහසු අපහසුතා ඇති කරනවා. ඉතින් ඒව ඔක්කොමත් අපි ධර්මතා හැටියටම තමයි බාරගන්නේ. එහෙමයි ස්වභාවය. ඉතින් ඔය ඕනම හේක අන්තිමට අපි මේ මේ සාකච්ඡාව නිමා කරොත් ඔය ඕනම හේක අර අපි මුලදී සාකච්ඡාවේදී ආරම්භ කර විදිහට මේ ගුණය සහ ප්‍රමාණය තීරණය කර ගැනීම හැකියාව තමයි මේ ආර්ය ශාවක භාවයේ තියෙන්නේ මෙතන. ගුණය සහ ප්‍රමාණය තීරණය කර ගැනීම. කියලා. ඒකට අපි පුරුදු පුහුණු වෙන අවස්ථාව තමයි මේ දැන් අපි ගත කරන්නේ. මේ අවස්ථාව අපි හඳුන්වන්නේ හේක කියලා, අරිය ශාවක කියලා, යෝගී කියලා. ওই වචන වලින් අපි හඳුන්වනවානේ. අපි දැන් කවුරුත් අසුතව පුදුජන නෙමෙයි. මේ මේ ධර්ම ප්‍රතිපදාව ධර්ම මාර්ගය අපි මනවින් වටහාගෙන තියෙන, තේරුම් අරගෙන තියෙනවා. මේ පංචස්කන්ධ කියන්නේ ධර්මතා බවත් ඒවා හේතුන්ගේ ඵලයන් බව ඒවා කාටවත් ප්‍රශංසා කටයුතු හෝ චෝදනා කටයුතු දේවල් නොවේ මම කියලා මගේ කියලා මට ඕන හැටියට අන්කමති ආකාරයට පවත්වන්න පුළුවන් දේකුත් නෙමෙයි ස්ථිරකාර දේකුත් නෙමෙයි ඇති වුණා වගේම පැවතිලා නැති වෙලා යන දෙයක් ඔය ගැඹුරු අවබෝධය දැන් අපිට තියෙනවා ඔය ගැඹුරු අවබෝධය තියාගෙන තමයි අපි මේකේ quantity එක සහ quality එක තීරණය කරන්නේ ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරන්නේ. මේ ප්‍රමාණය සහ ගුණය තීන්දුව කර කිරීමෙන් තමයි මේ දුක්ඛ කියන ස්වභාවයෙන් අපි අත් මිදෙන්නේ. ඒ ඒ හරියට ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරුවා නම් අපි දුකෙන් මිදෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔහොමයි අපි ওই පංචස්කන්ධ පිළිබඳව අපේ අවබෝධය සහ භාවිතය මේවා ටිකක් අපි න්‍යායාත්මක පැත්තට බර වැඩි වුණාද දන්නේ නැහැ මේවා සාකච්ඡා කරද්දී මේවා කතා බහ කරද්දී නමුත් ඉතින් ප්‍රායෝගික ජීවිතයේ දිනදා ජීවිතයට අදාළ දේවල් අපි මේ කතා කරන්නේ අර බුද්ධ දේශනා ඇසුරු කරගෙන න්‍යායික පැත්ත දේවල් අපි කතා කරන්නේ ඉතින් සරලව කිව්වොත් අපි අපේ හිත කය දෙක සහ හිතට කයට ගෝචර වෙන දේ ඊටාම සරලව මේ නාම සහ රූප අපි ඊටාම සරලව ගන්නෝ හිත කය කියලා. සහ හිතට කයට ගෝචර වෙන දේවල් කියන. ඒ නාම රූපනේ. ඒ සිතත් කයත් සිතට කයට ගෝචර වෙන දේවලු ධර්මතා හැටියට තේරුම් අරගෙන ඒවා කෙලෙස් ඇති නොවන සීමාව තුළ ප්‍රශ්න ගැටලු දුක්ඛ දෝමනස්ස ඇති නොවන සීමාව තුල හසුරුවා ගන්න. ඒක තමයි මේකේ දක්ෂතාව. ඒක තමයි අර ලෝකුත්තරත්වයට ගියා කියලා කියන්නේ. මේ දේවල් ටික අපිට හසුරුවා ගන්න පුළුවන්. ඉතින්දි තමයි අපි මේ සතිපට්ඨාන කියන මූලික ගුණාංගය ඉදිරියට එන්නේ. ගැඹුරු සිහියක් තියෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ කන්ද කොටස සතිපට්ඨානයට ගෙනල්ලා තියෙන්නේ. ඒ න්‍යායක දැනුම අපිට තිබුණට අපිට මේක කරගන්න නම් අපිට මේ සිහියයි ප්‍රඥාවයි ඒ වගේම වීර්යය කියන තුන තමයි ආධාර වෙන්නේ. ඒ තුන නැත්නම් මේ කොච්චර අපිට න්‍යායික දැනුම තිබුණත් මේ වැඩේ කරගන්න බෑ. දැන් සමහර දේවල් වලට බලන්න අපිට හොඳට න්‍යායික දැනුම තියෙනවනේ. උදට අපි මේ න්‍යායික දැනුම පිළිබඳ සහතිකලාභී සමහර ඒවායි. අපිට තියෙන සාහිතික ගොඩ තියෙනවා මේ මේ න්‍යායික දැනුම මෙහෙම තියෙනවා. නමුත් වැඩේට බැස්සම වැඩේට බැස්සම කරගන්න බෑ. අන්න එතෙන්දි තමයි මේ භාවනා කියන එකේ වැදගත්කම අපිට තේරෙන්නේ. ඉතින් අපි මේ විදිහට මේ දේවල් හසුරවලා කලමනාකරණය කරන්න එදිනෙදා ජීවිතයේදී පුරුදු වෙන්න ඕනේ. මේ රූප ධර්ම කියන ඒවා. ඉතින් රූපස්කන්ධය තේරුම් අරන් ඉන්නේ. මේකේ ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරගෙන කටයුතු කරනවා. එතනින් එහාට ගිහිල්ලා තියෙන වේදනා සංඥා සංකාර විඥාන මේ දේවලු ඉතින් ප්‍රමාණය සහ ගුණය තීරණය කරගෙන භාවිතා කරනවා. මේවා භාවිතයෙන් අයින් වීමක් නෙමෙයි මේවා අයින් වෙන්න බැහැනේ. මේ අපේ නාම රූපයට අදාළ දෙයක් නෙමෙයි. අපේ ජීවිතයට අදාළ දේවල් නේ අපි මේ කතා කරන්නේ. ඉතින් ඒව ප්‍රමාණයේ ගුණේ තීන්දුව කරගෙන අපි භාවිත කරමු. එතකොට මේකේ ඇලීමක් ගැටීමක් මුලාවක් නැතුව භාවිත කරගන්න පුළුවන්. ඒ ඥානෙ දැනටමත් අපිට තියෙනවා. ප්‍රායෝගික පුහුණුව තමයි අපි කළ යුතු වෙන්නේ අත්‍යවශ්‍ය වෙන්නේ. ඒක නිසා අපි මේ පැත්තට ටිකක් වැඩිපුර හිත යොමු කරන්න වෙනවා. ප්‍රායෝගික පුහුණුව පැත්තට ඒක තමයි අපි හුඟක් මේ භාවනාව කියලා කියන්නේ. ඉතින් ඔය වේදනා සංඥා සංකාර මේ විඥාන කියන දේවල් වලට තමයි අද අපි ටිකක් විශේෂ අවධානය යොමු කළේ. ඉතින් අපි සරල උදාහරණයක් එකක් විතරක් අපි ගමු මේ විඳීම කියන පැත්තට ගත්තොත් ඉතින් අපි කවුරුත් ඉතින් අවංකව සැප විඳින්න කැමතිනේ. ඒක එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක් නේ. ඉතින් මේ ආර්ය ප්‍රතිපදාවේදී අපි නිකන් බොරු කියන්න අපිව රවට්ටන්න ලෝකේ රවට්ටන්න ඕනේ නැහැ. ඉතින් එහෙම නැහැ නේ දැන් අපි. අපි සැප විඳින්න කැමති. මේ සැප විඳින එක නරකද? එහෙම එකක් නැහැ. බුදුදහම කොහෙවත් කියලා නැහැ නේ මේ සැප විඳින එක නරක වැඩක් කියලා. පාපයක් හරි අකුසලයක් හරි කියලා නැහැ. ඊට පස්සේ අපි සැප විඳින්න අපමැති කියන්න ඕනේ නැහැ. ඒක ස්වභාවික හේතුවනේ. එහෙනම් අපි දැන් සැප විඳීමේ ක්‍රියාවලියට යමු. ඒකෝ දැන් අපි සැපයක් විඳින්නේ මොහොකින්ද? මොකක්ද ඒකට අපි ආධාර කරගන්නේ? අපි සාමාන්‍ය දිනදා ජීවිතේ බලන්න පොඩ්ඩක් කායික පහසුවක් හෝ මානසික සාහනයක් විඳින්න අපි මොකද්ද භාවිතා කරන්නේ? ඒකේ ඒකේ ආධාරකය මොකක්ද? ඒ ආධාරකේ අර පහෙන් එකක් නේ. ඒක රූපයක්, හෝ ගන්ධයක්, එක්ක රසයක්, එක්ක ශබ්දයක්, එහෙම නැත්නම් පහසක්. එහෙම නැත්නම් යම් කිසි දෙයක් තීරුම් කර ගැනීමක්, වටහා ගැනීමක් වගේ දෙයකින් ඔය ඔයින් තොරව වෙනත් දෙයකින් අපි වින්දනයක් ලබනවද නැහැනේ. ඒක අපි ලබමු. ඉතින් අපිට අවශ්‍ය නැ සැප විඳින්න අපි ඔය කයින් එකකින් කැමති එකක් තෝරගමු. ඔන්න ඔතෙන්දි තමයි අර ලෞකිකත්වයේ ඉක්මවලා ආධ්‍යාත්මිකත්වයට එහෙම නැත්නම් මේ ලෝකෝත්තරත්වයට යන්න ඕන සමතේ. අන්න එතෙන්දී අපි අපි තෝරගත්ත රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ වේවා ඒකේ ප්‍රමාණය සහ ගුණය අපි තීන්දුව කරමු. ඒකට අවශ්‍ය කරන ඥානය දැන් අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට අපිට දැනෙන්නේ නැත්නම් උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. නාත්තව්‍යාබාධාය නපරව්‍යාබාධාය නූපයව්‍යාබාධාය මම දැන් සතුටක් විඳින්න යන්නේ පහසුවක් විඳින්න යන්නේ මම ඉතින් මේ සුවය සතුට මට හානියක් නොවන විදිහට කයට සාමානසට හානියක් නොවන විදිහට මා සමග ජීවත් වෙන සෙසුවයට කරදරයක් නිසාවක් පීඩාවක් නොවන විදිහට මා ජීවත් වෙන පරිසරයට වටපිටාවට අයහපතක් නොවන විදිහට මම ඒක විඳිනවා ඉතින් එච්චරනේ ඒ ගුණය තීරණය කරගන්න පුළුවන් ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන් ඉතින් ඔතන ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ අරුබුදයක් නැහැ හොඳට කල්පනා කරලා බලන්න ඕක කරන්න බැරිද කියලා ඕක තමයි භාවනාව පුහුණුව අපි භාවනා කිව්වම කොහේ හරි තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කරන වැඩක් විදිහට නේ අපි වරුදු වෙලා තියෙනවා වේදනානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ අපට කියන්නේ විඳින්න විඳින්න සෝදානම් වෙනකොට සීනුවන උපද්ද ගන්න දැන් මම විඳින්නයි යන්නේ අපි මේ කිය කතා කරන්නේ වොමනාවෙන් කරන දෙයක් කියලා විඳින්න යන්නේ නැත්නම් විඳ වෙනවා දැන් විඳින්මින් ඉන්නවා වේදියමානෝ කමක් නෑ මේක හේතුඵල ධර්මතාවය. මගේ උමනාවෙන් කෙරුවත් මගේ උමනාවක් නැතුව කෙරුණත් දෙකම අපි ගන්නෙ ධර්මතාවයයි. අපි මේකෙදි ගුණය සහ ප්‍රමාණය තීන්දුව කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඕක බැරිද? ඒක පුළුවන්. ඒකට තමයි සිහිය තියෙන්නේ. ඒකට තමයි විමසුම් නුවණ තියෙන්නේ. ඒකට තමයි වීර්යය තියෙන්නේ. අර වීර්යය තියෙන නිකන් ලිමිට් එක පනින්න යනකොට වලක ගන්න තියෙන්නේ. සීමාව පනින්න යනකොට, පොලිටිය බාල වෙන්න යනකොට. ඉතින්දී ඒක වලක්වන්න තමයි වීර්යය තියෙන්නේ. අර පොලිටිය බාල වෙනකොට සීමාව පනින එක තමයි අකුසල කියලා කියන්නේ අපේ දහම්. පාප අකුසල කියලා දෙකක් කියනවනේ. ආන් ඒ සීමාව පනිනකොට ගුණාත්මක භාවයේ පහළ යනකොට ඒකට තමයි පාප අකුසල කියන්නේ. ඒකයි වීර්යයද කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය කිය. අන්න එතන පුළුවන් අපිට මේ පාප අකුසල தත්ත්වය. ඒ කියන්නේ අර අපේ වින්දනයේ ගුණාත්මක භාවයේ පහළ වැටෙනකොට ප්‍රමාණයේ සීමාව පනිනකොට ඒක වළක්වන්න පුළුවන් අපිට. ඒකට තමයි ආතාපි කිව්වේ සතිපට්ඨාන දේශනාවේ. ආතාපි. සම්මා වායාම කිව්වේ ඒක. විරිය සම්බොජ්ජංග කිව්වේ ඒක. ඕක කරන්න බැරි නෑ පොළොව. හැබැයි පුහුණු වෙන්න ඕන. ඒක තමයි භාවනාව කියන්නේ. මේ පුහුණුව. මේ විඳින වෙලාවේ තමක් ඉඳින වෙලාවේ සිහිනුවනේ මිදිනවා. මේ සිහිනුවනේ මිදින මනුස්සයා මේකේ සීමාව දන්නේ. ප්‍රමාණය දන්නේ. මේක මේ ප්‍රමාණයෙන් තමයි කරන්න ඕන. නැත්තම් ආව කෙලෙටෙනවා. නැත්නම් අනිත් මනුස්සයට කරදරයක් වෙනවා. බාධාවක් වෙනවා. පරිසරය දූෂණය වෙනවා. ඉතින් එහෙම නැති සීමාව ඇතුලේ මේක විඳින එක තමයි ආර්ය ගුණය කියන්නේ. ආර්යෝ කියන්නේ එහෙමයි. ආර්යෝ කියන්නේ. ඉතින් ඕක තමයි අපේ භාවනාව. ඕක තමයි ප්‍රායෝගික ජීවිතේ. ඒකයි කියන්නේ. ඊළඟට සංඥා පැත්තට ගියොත් අපිට යම් යම් දේවල් ඇතින් දැන හඳුනා ගන්න ඇහින් බලලා කනින් අහලා නාසයෙන් දිවෙන් කයෙන් ඉඳලා යම් යම් දේ ඉතින් හඳුනා ගැනීම අවශ්‍යත් වෙනවානේ හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් අපි අවශ්‍ය ප්‍රමාණයට යම් යම් දේ අවශ්‍ය නම් අපි හඳුනා ගන්න. අවශ්‍ය නැත්නම් නෙවෙයි ඉතින්. ඒක ඕක ඕකේ ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරන්න පුළුවන්. මොනවාද මම දැන කියාගත යුත්තේ. වටහාගත යුත්තේ, තේරුම් ගත යුත්තේ කියන එක අපිට තීන්දු කරගන්න දැන් පුළුවන්. කිසිම තීන්දු කරගත්තම ඕක ඕකේ ප්‍රමාණයක් සමහර වෙලාවට ගොඩක් අඩු වෙලා යනවා. ගුණාත්මක භාවය ඉහළ යනවා. සාමාන්‍යයෙන් ඔය ක්වොන්ටිටි එක ප්‍රමාණය කියන එක හුඟක් අඩු වෙනවා. ගුණය ඉහළ යනවා. ඒකයි ස්වභාවය. අනිත් පැත්තට අසුතවා පුදුජන පැත්තට යනකොට ප්‍රමාණය වැඩි වෙන ගුණය පහළ යනවා. ක්‍රමෙන් ආරේ වෙනකොට වෙනකොට වෙනකොට ඔය රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ඒවයි ගුණාත්මක භාවය ඉහළ යන ප්‍රමාණය අඩු ඒක Tamanට දැනේ. අපිට දැන් ඉස්තර තරම් දේවල් මේ ලෝක රටේ තියෙන දේවල් එච්චර බලන්න ඕනාවක් නැහැ ඉතින්. බලන්න වමනාවක් නැත්තේ බලන දේවල් නැතුව නෙමෙයි. බලන දේවල් තියෙනවා. නමුත් අපිට දැන් මේක බලන්න බැලිය යුතුයි කියන මඤ්ඤණාව නැහැ. අර අදිත්තම් මඤ්ඤති කියලා එකක් තියෙනවා. මේක තව බලන්න දෙයක් තියෙනවා කියලා. අපි දන්නවා කොයි විදිහට කොහොම කොහොම කොහොම කොයි කොයි ආකාරයකට තිබුණත් මේ සතර මහා භූතවල සකස් වීමක් තමයි තියෙන්නේ. ආයෙ ගිහිල්ලා බැලුවා ඒ සතර මහා භූතම පෙන්නන තවත් රූපාකාරයක් තමයි අපිට බලන්නේ. තව ශබ්දයක් ඔන්න දැන් අලුත් ශබ්දයක් තියෙනවා. අන්න අලුත් සංගීත සංදොනියක් ඇවිල්ලා තියෙනවා. කියලා ගිහිල්ලා ඇහුවත් ඒත් ඉතින් අර සිතාරේක අර සංගීත භාණ්ඩේ වෙනත් විදිහකට අතුල්ලන එක තමයි තියෙන්නේ. අර කලින් අතුල්ලපු විදිහට නෙවෙයි වෙන විදිහකට අතුල්ලපුවම ඉතින් වෙන විදිහේ ශබ්දයක් නිකුත් වෙනවා. ඒක ඕකේ අත්‍යවශ්‍යයේ තේරෙනවා නම් ඒත් ඕකේ තහණියක් ගිහිල්ලා මේක අලුත් එකක් කියලා මේ අහන්න දෙයක් නෙවෙයි. ඒ විදිහට බලන්න තියෙන වමනාව, අහන්න තියෙන වමනාව, විඳින්න තියෙන වමනාව ක්‍රමයේ මේක අඩු වෙනවා. ඊළඟට බලන අහන විදින වටහා ගන්න දේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. වැඩි ගුණාත්මකව ඉහළ යනවා. ඒකයි සාරයි. ওই විදිහට අපි මේ පංචස්කන්ධය පිළිබඳව අවබෝධ කරගත්තා මේවා ධර්මතා මට්ටමින් තේරුම් ගත්තම ධර්මතා හැටියට පිළිගත්තම අපි තුලින්ම මේක දැක ගන්නත් පුළුවන් වුණොත් අපිට මේක හසුරවනවා කියන එක අමාරු නෑ. අමාරු නෑ. ඒකට හැබැයි පුහුණුවක් අවශ්‍යයි කියලා මම පිළිගන්නවා. පෞද්ගලිකව මගේ අත්දැකීමත් එහෙමයි. න්‍යායික දැනුමෙන් විතරක් මේ වැඩේ කරන්න බෑ. එදිනෙදා සාමාන්‍ය ජීවිතය තුළ මේවා පුහුණු වෙනවා. චේතනා සංකාර පැත්තට ගියත් එහෙම. හිතන්න අපිට මේ ලෝකේ රටේ තියෙන තරම් ඔක්කොම දේවල් ගැන හිතන්න ඕනද? අවශ්‍යද? ඒ ඉතින් අපේ ජීවිත පැවැත්මට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක ගැන හිතුවම ඇතිනේ. එන් එහාට මේ ලෝකේ රටේ තියෙන තරම් දේවල් හිතන්න ඕනේ නැහැ. නිසා ඒ තියෙන ඔක්කොම ඔලුවට දාගන්න ඕනද? අවශ්‍ය නැහැ. අපිට ඒකේ ප්‍රමාණය, ගුණය තීන්දුව කරන්න පුළුවන්. චේතන නැත්නම් සංකාර. මම මේ මේ දේවල් ගැන සිටියොත් මේ මේ දේවල් ගැන මම හිතන්න අවශ්‍ය නැහැ. ඒක නිෂ්ඵලයි අවශ්‍ය නැහැ. අපට හිතන එක නතර කරලා නැහැ. හිතන එක නතර වෙන්නේ නැහැනේ. ඒක අපිට හසුරවන්න පුළුවන්. මොන විදියට මේ සංඥා විඥාන දෙකත් වේදනා සංකාර දෙකක් මේවා අපිට බැරිද හසුරවන්න පුළුවන්. ඒ උන්නෝක තමයි මේ ඛණ්ඩ පබ්බේදී බුදු පියාණන් වහන්සේ මේවා ධර්මතා හැටියට දැනගෙන දැකගෙන පිළිගෙන ධර්මතා හැටියටම හසුරුවා ගැනීමයි මේකෙන් උගන්වන්නේ. ඒක සිහිනුවන වීර්යය ඇතුලේ කළ යුතු නිසා තමයි මේක සතිපට්ඨාන දේශනාවට ගෙනල්ලා තියෙන්නේ. හොඳයි මම හිතනවා මේ සාකච්ඡාව මගේ පැහැදිලි කරුණු පැහැදිලි කිරීම මම අතකින් නිමා කරනවා. ඒ වෙනද වගේම අපි දම්සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අපි ආරාධනා කරනවා මේ සාකච්ඡාවට එකතු වෙන්න කියලා. අපි මේ කතා බහ කරන දේවල් වලින් අපිට තවදුරටත් පැහැදිලි කරගත යුතු දේවල් හෝ එහෙම නැත්නම් තම තමන්ගේ අත්දැකීම් ගැටලු ප්‍රශ්න ආදී දේවලුත් අපිට ඉදිරිපත් කරන්න අවකාශ තියෙනවා. අපි යොදාගත්ත කාල වේලාවේ තව ටිකක් ඉතිරිව තියෙන නිසා අපි එහෙනම් මේ ධම් සභාවේ නැත්තන්ට ආරාධනා කරනවා. මේ ධම්මානුපස්සනා යටතේ අපි කතා කරන්නේ කොටස් නීවරණ ඛණ්ඩ පිළිබඳව අපි කතා කරේ. මේවා ගැන තවදුරටත් තමක් කතා කරන්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු කියලා. මේ සඳහා අපි අවස්ථාව සලසනවා. හොඳයි. ඔව්. සිතේwidetildeමන් ගැනයි සවින්හන සෝවාන්සේ මේ දේශනා කරපු ධර්මතාවය කියන එක මේ ඒක ඇත්තටම දැනුනේ මට මේ ඒක වචනෙන් ප්‍රකාශ කරන්න බැරි තරමටම මේ ධර්මතාවය ඇතුලෙන් ක්‍රියාත්මකයි කියන එක. ස්වාමීන් වහන්සේ ඔව් මට හදිසි මේ ඊයේ පෙරේදා රෝහල් ගත වෙන්න මේ හදිස්සියේ මේ ශරීරයේ මේ අපහසුතාවයක් නිසා ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මම මගේ ගොඩක් මේ වෛද්‍යවරු ඉතින් අර එක එක ටෙස්ටිං දේවල් කරා ඒ කරලා මේ ස්වාමීන් වහන්සේ මේ නර්ව්ස් පිළිබඳ මගේ පරීක්ෂණයක් කරන්න කිව්වා ස්නායු ඒ වෙලාවේ ස්නායු දෙක. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මගේ ශරීරයේ එක එක මොනවාද අදල් තුනේ අපේ කටු ගහලා දැන් මේ පරීක්ෂණ කරා එතකොට කරන්ට් එක දාලා මේ පරීක්ෂණ කරා ඒ අවස්ථාවවලදී ස්වාමීන් වහන්සේ මට ඇත්තටම මට මේ කයයි වේදනාවයි නැසොත් කයයි මේ මනසයි කියන එක නිකන් මට වෙනමම දැනුණා. සංගත මට ඒව මොකුත් දැනුනේ නෑ. ડોක්ටර් කියනවා මොකද ඔයා කතා කරන්න මොනවාද කියන්නකෝ. මේ කියන්නේ දැන් වේදනාව කියන එක මට පුදුම විදිහට සායනාසික නොදෙනී ගියා මට. ඒ කයේ ස්වභාවය හිතේ ස්වභාවයද ඒකත් මට මොකුත් තේරෙන්නේ නෑ. මම හිතින් මේ වෛද්‍යවරයෙක් තමයි ඉතින් මේ හිතුවා ඊට පස්සේ මම ගොඩක් දහම ඉන්න කෙනෙක් ඒක නිසා මට එච්චර ගානක් නැහැ ඒකට කතා කරන්නකො කියන්න බෝ කෙනෙක්වත් ගෑවුන්නේ නැහැ සයන්ස් මම ඒකට හරි මම දැන් මේ ධර්මතාවයම මම ඒකට මුහුණ දෙන්න මට හැකි වුණා සයන්ස් මේ උපහාසයේ දේශනා කරන දහම අනුව මට තේරුනේ ඒකයි මේක ඇත්තටම අපි මේ ශරීරයට ඉන්ජෙක්ට් කරන මේ මේ මේ දෙයක් වගේ මේ මනස මනසේ චේතනාව කියන එක මට එතන වැටහුනේ සයනහස. ඔව් බුදුමිගේ අධ්‍යක්ෂණක් අපිත් එක කියේ. මම හිතන්නේ ඔතන ඇත්තටම මේ වේදනාව නැතුව නෙමෙයි ඔබතුමිය ඔතන වචනයක් පාවිච්චි කරා ගණන් ගත්තේ නැහැ කියන එක ගණන් ගත්තේ නැහැ කියන්නේ ඇත්තටම දැන් මේක ධර්මතාවයක් හැටියට තේරිලා තියෙනවානේ. ඒකේ තේරිලා තියෙන කෙනෙකුට මේ වේදනාව ඉතින් දැනෙනවා මේ මේ අර වෛද්‍යවරයාගේ කටයුත්තත් ඉතින් එයා කරනවා. ඒක මේ ශරීරයේට මේක නොදැනෙනවා නෙමෙයි දැනෙනවා. නමුත් මේකේ ලොකුවට ගණන් ගන්න දෙයක් අපිට ඇත්තටම නැහැනේ. එකක් මේක අපිට දැන් ධර්මතා මට්ටමින් තේරිලා තියෙනවනේ. අර ඒ අවස්ථාව ඉතින් ඒව හොඳයි තමන් පිළිබඳව හොඳ මේ එක්තරා නිකම් පරීක්ෂණ අවස්ථා වගේ ඒවා මොකද මේ ලෙඩ රෝගවලට භාජනය වීම අවස්ථා අපි සමහර වෙලාවට ජීවිත තර්ජන වගේ එන අවස්ථා. ඉතින් ඒවා හුඟක් හොඳයි අපේ අධ්‍යාත්මික தත්ත්වය මැනගන්න. ඒ වගේ වෙලාවක මම කොයි විදිහටද මේ මේකට ප්‍රතිචාර දක්වන්නේ? හොඳයි. හොඳයි ඇත්තට මේවා ඒ අත්දැකීම බෙදා හදා ගැනීමත් හොඳයි. මම නම් හිතන්නේ ඔබතුමීට දැනුන්නේ නැහැ නෙමෙයි. ඔබතුමීට දැනුණා මේ කට්ටත්. ඉතින් ඇගේ ගහනකොට නොදැනෙන විදියක් නැහැ. ඔබතුමී මේක ගණන් ගත්තේ නැහැ. මේ ගණන් ගණන් ගන්න ඕනේ නෑ දැන් ගණන් ගන්න දෙයක් නෑ මේක ඉතින් ගණන් ගත්තයි කියලා මේ ආවා ඒත් ආවා ඒත්වත් මට ඔව් මම ඒක පෙරමේ මේ මනස නේද හැමදේටම අපි ඉතින් වෛද්‍යවරයා නම් එයාට ඕනේ පොඩ්ඩක් මේක ගණන් ගන්න. ඒක නිසා එයාට කියන්න පොඩ්ඩක් ඒ ඉතින් කතා නොකර ඉන්නේ කියලා එයා අහන්නේ. ඉතින් එයාට ඕන ඇති මේක ටිකක් ගණන් ගන්න ලොකුවට. ඒත් ඇත්තටම එයාගේ පැත්තෙන් ලොකු වැඩක් නේ කරන්නේ. එයා ලොකු කැපවීමක් කරලා ඉතින් එයාගේ වෛද්‍ය ශාස්ත්‍රය පාවිච්චි කරලා ඉතින් ඒ දැනුම පාවිච්චි කරලා ඉතින් ලොකු වැඩක් කරන වෙලාවක්නේ අපි ඉතින් ඔබ ගණන් ගන්න නැතුව හිටියම ඉතින් එයාටත් හොඳ මදි වගේ <laughs> ඇති ඒක නිසා ඒ වගේ වෙලාවට ඒ වගේ පොතකට ආපුවම කතා කරන්නේ ආ ඒකම ඇති නමුත් අපි අපි ඉතින් දන්නවා ඉතින් ඒක ධර්මතාවක් කියලා ඉතින් සමහර විට ඒ වගේ වෙලාවක ඉතින් අවශ්‍ය නම් අර වෛද්‍යවරයාගේ හෝ හෙදියගේ අවශ්‍යතාවය දන්නවා අපිත් ඔය එහෙම කතා කරනවා ඉතින් ඔව් මේ එහෙම තමයි රිදෙනවා රේ මොකක් හරි මට දැනෙනවා ඉතින් මෙහෙමයි ආදි වශයෙන් කියලා නැතර. එයාට මේ අපේ මොකොත් ප්‍රතිචාරයක් නැති වුණාම එයාටත් නිකන් මොකද්ද වගේ මේ මේ මිනිස්සයා මේ මොකක් කරනු කියන්නේ නැහැ. මේක වෙන්නේ මොකද්ද කියලා කියන්න. ඔය ඇත්තටම හරි ඒක. ඒක හරි. ඒ කියන්නේ කයේ සිද්ධ වෙන දේ ධර්මතාවක් හැටියට මනස විසින් නිකන් පිටින් ඉඳන් නිරීක්ෂණය කරගෙන ඉන්න වගේ දෙයක් නේ උතන වෙන්නේ. මම මේ කියලා මගේ කියලා ගන්න නැහැ. ගන්න දෙයක්වත් නැහැ මේක ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් අර සාමාන්‍ය ලෝකයට ඕක පොඩි අමුත්තක්. ඉතින් මොකද මේ මේක වැඩි ගණන් ගන්න නැත්තේ? මෙච්චර මේ බරපතල වැඩක් කරද්දී ඇයි මේක ගණන් ගන්න නැත්තේ නේ? දැන් ඕක ඕක නැගිටලා ඇවිල්ලා බලනවා මේ ඕකද මම ඇත්තට ඉතර දීපත් කරනකොට නොවේ තත්ත්වෙන්නේ. ඔව්. ඉතින් ඕක අර අතු ගැහිීමේදී ඔය ඔය ක්‍රියාවලිය වගේම ඕක මම කැමතියි තවත් ඉතින් සාමාන්‍ය ජීවිතයේ සංසිද්ධි වලටත් පොඩ්ඩක් ගන්න දැන් අපි ඔය සාමාන්‍ය ජීවිතේ අනිත් අය ටිකක් බරට ගන්න දේවල් තියෙනවානේ යම් යම් දේවල් දැන් අනිත් අපි හිතමු ජීවිතයේ සිදුවෙන සිදුවීම් එහෙම නැත්නම් වටපිටාවේ සිදුවෙන සිදුවීම් එහෙම නැත්නම් සමාජ ප්‍රශ්න ඊට පස්සේ මේ ලෙඩ රෝග තත්ත්වයන් සමාජ කැළඹීම් පරිසර වෙනස්කම් ඒ වගේ සාමාන්‍යයි ලොකුවට ගන්නවනේ සාමාන්‍යයි ඒකට ලොකුවට ඉන්වෝල්ව් වෙනවා දැන් අපි අපි චේතන ඉන්නව නැතුව නෙවෙයි අර කටු ගහන වෙලාවේ අපේ ශරීරයේ මේ කටු ගහන්නේ. ඉතින් අපි එතන හිතියට දැන් අපි ඒක ලොකුවට ගන්නෑ වගේ මේ සාමාන්‍ය ලෝකයේ තුලත් ওই වගේ gedara dore සිද්ධ වෙන දේවල් අපේ සමීප සමාජිකයන්ට සිද්ධ වෙන දේවල් රටේ තොටේ නැත්තම් ලෝකයේ දේශපාලන වෙනස් වීම ආර්ථික වෙනස් වීම ලෙඩ රෝග තත්ත්වයන් ඉතින් ඒවා අර ලොකු මේ ඔපරේෂන් එකක් යන වෙලාවක් වගේ තමයි ඒ වුණාට ඉතින් අපි දැන් ඒව වැඩි ගණන් ගන්නෑනේ ගණන් ගන්න නැත්නම් මොකද අපි දැන් ඒවා තේරුම් අරන් තියෙන්නේ නැතුව මේ අපි නිකන් අකාරුණික වෙලා නෙවෙයි අමානුෂික ඕ අමානුෂික වෙලා නෙවෙයි අපි දන්නවා ඕකට ඒ තරම් උඩපනින්න දෙයක් නැහැ. ඔබේ ලෝකයට දඟලන දෙයක් නැහැ කියලා. ඕක ආර්ය ආර්ය ජීවිතය තුළ අත්දැකීමක්. ඉතින් ඕක සමහර පිටින් ඉන්න පිටින් බලාගෙන ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් මේ මානසික කිසිම මේ සංවේදී භාවයක් නැහැ මේවා ගැන සැලකිල්ලක් නැහැ උවමනාවක් නැහැ උනන්දුවක් නැහැ මේට වැඩිය මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන ආදී වශයෙන් හිතන්න පුළුවන් නේ නමුත් අපි දන්නවා මෙතන අභ්‍යන්තර தත්ත්වය මොකද්ද මේ ඇතුලේ වෙලා තියෙන දේ මොකද්ද කියලා අපි දන්නවනේ ඒකයි ඕකෙදී මම හිතන්නේ භාවනා යෝගියෙක්ගේ ජීවිතය අත්දැකීමක් විසක සාමාන්‍ය කෙනෙකුට ඕක තේරුම් ගන්න ටිකක් අමාරු වෙවිනේ. මට හැම මොහොතකම මේක ධර්මතාවයක් පමණයි තියෙනවා ඒ කියන්නේ ඒක නිකන් දෙයක් දෙන්නේ. ඔව් ඒක හරි. ඒක හරි. හොඳයි. හොඳයි කියන්න. අරන්න මතකයක් ජීවිතේ පීඩා කරන මතකයක් වගේ එක ධර්මතාවක් ලෙසින් දකින්න එකයි. ඒකේ ප්‍රමාණීය දුක්ඛය කියන එක සිදු කරන එකක් කොහොමද කරන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපි අඳුරනේ අවශ්‍යයි. ඒතර පරණ මතකයක් කියලා කියන ඕක අපේ තියෙන සංඥා ස්කන්ධයට අයිති දෙයක් මූලික වශයෙන් අපි දැකපු දෙයක් අහපු දෙයක් විඳපු දෙයක් අපේ මතකයේ තියෙනවා. එතකොට ඒක දැන් සංඥා ස්කන්ධයක් ඇති බැවින් ඒ ඔය ඔය ඔය දේවල් අපේ මතකේ තියෙන. සංඥා ස්කන්ධයක් කියන්නේම ඕකටමයි. මතක පොදියක්. ඔය මතක පොදිය කියන එක අපි හේතුඵලයක් ධර්මතාවයක් හැටියට ඔන්න අපි පිළිගන්නවා. ඔය මතක පොදිය තියෙන එකෙන් එකක් ආපහු මතක් වෙනවා. කොහොමද මේ මතක් වෙන්නේ? ඔකට කියන්නේ මානසිකාර කියලා. මෙනෙහි වෙනවා, මතක් වෙනවා, රීමයින්ඩ් වෙනවා කියලා අපි කියනවා. ඉතින් රීමයින්ඩ් වෙනවා කියලා නැත්නම් මතක් වෙනවා කියලයි අපි ඔකට කියන්නේ. ඉතින් සමහර වෙලාවට ඔකට වෙනත් කෙනෙක් හෝ දෙයක් දායක වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට පරණ දෙයක් මතක් වෙනොත් පරණ පින්තූර ගොඩක් ඇද්දක් කියන්නකො. ඔය අපි ගෙවල් වල ඉතින් දාලා තියෙන ඔය පින්තූර ගොඩවල් ගොඩ ගහලා වැත්තක ගොඩ ගහලා. ඕක අස් කරන්න ගිහිල්ලා හරි මොකක් හරි කරන්න ගිහිල්ලා ඔන්න පින්තූරයක් දාගන්න. දැක්කම සිද්ධියක් මතක් වෙනවා. දැන් එතෙන්දී රීමයින්ඩ් වීම ඇතුලේ සිද්ධ වුණු දෙයක්. ඒකට පොඩි ආධාරකයක් වුණා අරන පින්තූරය. එහෙම නැත්නම් කෙනෙක් කියපු වචන කෙනෙක් මොකක් හරි වචනයක් කිව්වා නැත්නම් ප්‍රකාශයක් කිව්වා නැත්නම් සිද්ධියක් වාර්තා කෙරුවා කොහොම නමුත් මේ මතක් වීම කියන එක අර හේතු පත්‍ය නිසා අප තුළ සිද්ධ වෙන දෙයක් ඒක මානසිකාර්ය අපේ සංඥාවක් තිබුණොත් මානසිකාර්යයක් වැඩ කරොත් තමයි නැත්නම් අර පින්තූර දැක්කට අපේ සංඥාව ඇතුලේ ඒ රූප සංඥාව නොතිබුණොත් ඒ ඒ සිද්ධියට අදාළ මතකේ නොතිබුණොත් ඒක වෙන්නේ නැහැ. මානසිකාර්ය ක්‍රියාත්මක නොවුනොත් වෙන්නේ නැහැ. ඉතින් මා කියනවා මතක නෑ මට මට එහෙම එකක් අර අනිත් එක්කෙනා කියන ඔයාට මතක නැද්ද මෙහෙම එකක්. ඉතින් අපි කියනවා නෑ නේ මතක නෑ. එතකොට දැන් අර පුද්ගලයාට මතක තිබිලා එයා මතක් කෙරුවට අපේ ඒ සංඥාව ගෙවිලා ගිහිල්ලා නම් ඒ සංඥා නිරෝධය වෙලා නම් අපිට මතක් වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන සංඥාව තියෙන්න ඕන, මානසිකාරය වැඩ කරන්න ඕන මේ දෙකම අපේ ඇතුලේ වැඩ. ඒ ඒක නිසා මේ මතක් වෙන්නේ. ඔන්න දැන් මතක් වුණා. ওই ටික දැන් අපිට ධර්මතාවක් හැටියට තේරුම් ගන්න පුළුවන්. ඒ මතක් වීමත් එක්ක වේදනාව එනවා. සුඛ හරි දුක්ඛ හරි මොකක් හරි වේදනාවක්. එතකොට දැන් වේදනාවක් ධර්මතාවයක්නේ. දැන් මේක මතක් නොවන වේදනාව එන්නේ නැහැනේ. මතක් වුණ නිසානේ වේදනාවක්. ඒකට අපි ඒකත් ධර්මතාවයටම බාර ඒකත් ධර්මතාවය. එතකොට දැන් ඔතෙන්දී ඔබතුමී ඇහුව දේ තමයි ප්‍රමාණය සහ ගුණය තීරණය කිරීම පිළිබඳ ප්‍රශ්නාව. ඔය සිද්ධිය. එතකොට දැන් අපි මේ මතක් වීම හෝ වෙනත් කෙනෙක් මේවා මතක් කිරීම කියන එක විය හැකි දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක් ඒක ඒකට ඉඩක් තියෙනවා දොරක් ඇරිලා තියෙන අවස්ථා තිබෙනවා කියන අවබෝධය අපි තුල තියෙනවා ඒක ඕනම වෙලාවක වෙන්න පුළුවන් ඕවා මට මතක් කරගන්න එපා ආදී වශයෙන් කියලා අපිට උඩ කියන්න බෑ ඕවා ගැන මට අයියා කියන්න එපා මතක් කරන්න එපා ඕවා මට පෙන්වන්න එපා ඕවා මට අහන්න සලස්වන්න එපා කියලා එහෙම කියන්න විදිහක් නැහැ අපිට. අපි අවබෝධ කරගෙන ඉන්න මේකේ මේකේ මේකේ ක්වොලිටි එක නැත්නම් ගුණාත්මක භාවය කියන පැත්තට ගියාම අපේ තියෙන හුඟක් මේකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන සිටීමක් තියෙනවා. ඒක අපි ඒක ගැන සම්පූර්ණ දැනුවත් භාවයක ඉන්නේ. ඊළඟට ප්‍රමාණය කියන එකේදී අපිට මේක මේ මේ මේ මේ දේවල් ටික විතරයි මතක් කළ යුත්තේ මේවා මතක් කරන්න එපා කියලා මේවට සීමා මායින් දාන්න බෑ අපිට. ඒ දන්න මේක මේකට කොතනින්ද? එතකොට මේකට සීමාවක් කියන්න බැරි බව එතන ප්‍රමාණය කියලා තියෙනවා. දැන් ප්‍රමාණය කියවම අපි නිතරම හිතන්නේ ලිමිට් කියලානේ. දැන් මෙතන limit unlimit දෙක තමයි අපි ප්‍රමාණය කියලා ගත්තම මේක limit මේක limit කරන්න පුළුවන් මේක unlimit සීමා කරන්න බෑ. ඒ කියන්නේ ඔය වගේ දේවල් සීමා කරන්න බෑ. මට මෙන්න මේවා මතක් වෙන්න එපා. එහෙම නැත්නම් වටේ පිටේ ඉන්න අයට කියලා කියන්න බෑ මේවා මට මතක් කරන්න එපා කියලා. එහෙම නැත්නම් මේවා ඔක්කොම මට නිතර මේවා මතක් කරන්න. නේ? දැන් අපි අපි දැනීම සමහර අපිට අත්‍යවශ්‍ය දේවල් අපි අමතක වෙනවා කියලා අපි හිතමු. ඒකෝර දැන් අපිට කියලා කියන්න පුළුවන් ද මේ ගෙදර ඉන්න අයට අනිත් අයටයි මට මෙන්න මේක අමතක වෙනවා හැමතිස්සෙම මට මතක් කරන්න කියලා. දැන් ඒක ඒක අනිත් මිනිස්යාට අමතක වුණොත් එහෙම. ඉතින් මට මතක් කොහොමදත් බැරි වෙනවා. ඉතින් මේ මේවා තියෙන්නේ ඇත්තටම අන්ලිමිට් මේ මේ වෙකට වැටෙන්නේ. දැන් සමහර ඒවා තියෙන ලිමිට් කරන්න පුළුවන්. සමහර ආහාරයේ වැඩ මේ වගේ දේවල් අපි දන්නවා මෙන්න මෙතනින් එහාට යන්න ඕනේ මෙතනින් නතර කරපුවම ඇති මේක ප්‍රමාණවත් කියලා limit තියාගන්න පුළුවන්. නමුත් මේ නාම ධර්ම පැත්තේ ගැටලුවක් තියෙනවා අන්ලිමිට් ගතියක් තියෙනවා. සීමාවක් පනවන්න අර අර අර සීමා මායින් පනවන්න බැරි ගතියක් තියෙනවා. ඒකම තමයි අපි ඒකේ ප්‍රමාණය දැනගෙන ඉන්නවා කියලා කියන්නේ. නිස් ඒ කියන්නේ අප්‍රමාණයි කියන එක ප්‍රමාණය දැනගෙන ඉඳීමක්. මේක ප්‍රමාණයක් නැහැ කියන එක ඒක තමයි ඒකේ ප්‍රමාණය. මේක ටිකක් හරි අමුතු එකක්. ඒ කියන්නේ මේක මේකට සීමාවක් මායිමක් නැහැ කියන එක තමයි ඒකේ තියෙන ප්‍රමාණය. ඒකට අපිට මතක් වෙන දේවල් අසීමාන්තිකයි. ඒක ඒකට සීමාමයින් දාන්න බෑ. ඒකට මේකේ ගුණාත්මක භාවය වෙන්නේ නිතරම මේ ක්‍රියාවලිය අපි ධර්මතාවයක් විදිහට පිළිගන්න කාටවත් අපි මෙතෙන්දී අප අර හොඳ දේවල් මතක් කරුවයි කියලා ප්‍රශංසා කරන්න යන්නෙත් නැහැ. නරක දේවල් මතක් කරුවයි කියලා එයාට දොස් කියන්නේ අපිට රඳු වෙන්න යන්නෙත් නැහැ. අපි දන්න ඔය දෙකම මතක් වීමෙදිත් මතක් කිරීමෙදිත් වෙන්න පුළුවන්. අපි ඔය අවබෝධය තුළ ඉන්නකොට අපිට මොන හරි මතක් වුණා සුබ දේවල් නැත්නම් හොඳ දේවල් සහ නරක දේවල් කියලා අපි හිතමු නැත්නම් සුඛ වේදනාවට අදාළ සහ දුක් වේදනාවට අදාළ දේවල් මතක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඊළඟ වෙන කෙනෙක් කියලා අපිට මතක් කළත් ප්‍රශ්නයක් නැහැ. අපි දන්න මේකට මේක අන්ලිමිට් මේක සීමා රහිතයි. ප්‍රමාණ කරන්න බැරි සීමාවක මේ වගේ දේවල් තියෙන්නේ කියලා. ඉතින් එහෙම ඉන්න එක්කෙනාට ගැටලුවක් නැහැ. පරමයා මතක් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට තමයි අපි ඔකත් එක්ක ගනුදෙනු යන්නේ. ඕක හසුරවාගෙන යන්න. අපි හඳුරන්නේ එතෙන්දි පාරණ දේවල් මතක් වෙනකොට කවුරුත් මතක් නොකර අපිම අපිටම මතක් වුණා. එතකොට හිත පීඩා වෙනව නේද අපි හඳුරන්නේ. පීඩා කියන්නේ ඔතන දුක්ඛ දුක්ඛ වේදනා තත්ත්වයක් නම් පොඩ්ඩක් පීඩා වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක ධර්මතාවක් හැටියට අනුකාර ගන්න. ඒක මේ කාගයක් මේ දෝෂයක් වැරද්දක් හැටියට නෙවෙයි මගේ තමන්ගේ වැරද්දක් හැටියටවත් නෙවෙයි ගන්නෙ දැන් පරණ දෙයක් මතක් වෙනවා අපි හිතමු දැන් උදාහරණයක් හැටියට කියන්නේ මේ ඥාතිවරයා සමීපම ඥාතිවරයා අපි බලාපොරොත්තු නොවන වෙලාවේ අපි වත්තරලා කියන්නේ නේ ඔබතුමීගෙත් එහෙමනේ ඒක මහත්තයා ගියේ බලාපොරොත්තු නොවිච්ච වෙලාවකදී එතකොට දැන් මේක මතක් වෙන්නේ නැද්ද? ඔබතුමීට මතක් වෙනවා. ඒක දැන් ඔබතුමී මේ සමස්ත සංසිද්ධිය මේ මහත්යට දොස් පවරන්නවත් මොකක්ද නෙවෙයිනේ සංසිද්ධිය අපි සමස්තේ දන්නවනේ. මේක මෙහිමයි සිද්ධිය උනේ කියලා. ඒතකොට මෙහිම දේවල් වෙන්න පුළුවන් කියන එකත් අපි දන්නවනේ. එතකොට ඒ සිද්ධිය වුණා. ඒක ඒක දුක්ඛදායක දෙයක් නේ. බොරු නෙවෙයිනේ. අපේ හිතේ සහකාරය අපිට අපේ ජීවිතයේ සපෝට් එකට අපිත් එක්ක ඉඳී ඉඳපු තැනැත්තා මේ අපි බලාපොරොත්තු නොවන වෙලාවක මේ අපිව දාලා ගියා. එතකොට දැන් මේක අපිට මතක් නොවෙන්නේ නෑ. තමයි ඒ ගෙදර එතුමා ඉඳපු දේවල් වල සටහන් කරපු වැඩ කටයුතු ඔක්කොම තියෙනවනේ මතක සටහන් ඕන තරම් තියෙනවනේ. මතක් හැබැයි ඒ මතකය සමහර වෙලාවට දුක්ඛ දහයක වෙන්න පුළුවන්. පීඩාකාරී වෙන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒ ඒක හේතුඵල ධර්මතාවයක්. සමහර මතකයන් දුක්ඛදායකයි, සමහර මතකයන් සුඛදායකයි, සුවදායකයි. ඉතින් ඒක හේතුඵලයක්. ඒ ඒක ධර්මතාවයක්. ඉතින් අපි ඒක ඒ විදිහටයි බාරගන්නේ. මේක මට මතක් වුණාම මට අදත් පොඩ්ඩක් මේ කනගාටු ගතියක් දැනෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒ ඒකේ කොළිඩ ඒකේ හැටියේ ඒක හැටි එහෙමයි. කටුව කියන එක කටුව කියන එකේ හැටි ඇනෙන ඇනෙන පැත්තක් තියෙනවානේ. කටුව කියන්නේ මේකනේ. අපි කියන කටුව කියන්නේ ඇනෙන පැත්තක් තියෙනවා. නැත්නම් අපි ඒක කටුව කියන්නේ නැහැ ඉතින් ඒක ඇනෙන්න පුළුවන් චුට්ටක් හරි ඉතින් අපේ ඇනෙන්න පුළුවන්. ඉතින් ඒ කටුවේ හැටි. ඉතින් අපි මේ ස්වභාවයේ තේරුම් අරන් ඉන්නකොට මේක හැටි මෙහෙමයි. මේක සුඛ වේදනාවක්, මේක දුක් වේදනාවක්. මේක මතක් වීම ස්වභාවයක් නේ. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ඒක එක්ක මොකොත් එතනින් එහාට ඒක මතක් වුණා. දහස්වර මතක් වුණා ක්ලේශයක් හැදීමක් නැහැ. හැබැයි වේදනාව තියෙනවා. හැබැයි එතන සතියෙන් ඉන්නවා. ඒකයි. ඒකයි. ඒකයි. Thank you. මේ මතක් කරගන්න ගියාම ඒ රූපේ නැවිලා මතක් වෙන්නේ නැත්තේ ආ මම සමහර දේවල් අපිට මතක් කරගැනීමේ අවශ්‍යතාවය තියෙන නමුත් මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැති අපේ සංඥාව ගෙවිලා ගිහලා සංඥා නිරෝධය වෙලා. කරුවම මතක් කරගන්න. කරුව ගැන හිතනවානේ. ඔව්. හිතනකොට ඒ දරුවන්ගේ රූපේ මැරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක නිකන් මම පොද වෙච්ච විදියට තමයි ඒක ආයාසයෙන් මවා ගන්න ඕනේ. ඔව් හරි ඉතින් ගෙවිලා යනවනේ. සංඥාව මේ සංඥාව නිත්‍ය නැහැනේ. සංඥාව අනිත්‍යයි. සංඥාව සංඥා සමුදය වගේම සංඥා නිරෝධ වෙනවා. ඒක ධර්මතාවයක්. අපි දැකපු දේවල් වලින් කීයෙන් කීයට මතක තියෙන්නේ මතක නැහැනේ මතක් කරන්න කිව්වොත් මතක් කරන්න බෑ. මතක් වෙන්නේ එතකොට සමහර ඒවා බොඳයි. දැන් අපි ওই වගේනේ. දැන් ඔන්න දුරකථන අංකයක් සමහර උන් කිව්වම මේ කෝඩ් එක මතකයි අංකෙ මතක නැහැ. නේ? එක්ක අග අංක දෙක මතකයි, මැද අංකයක් මතකයි. සමස්තය මතක නැහැ. මේක ගෙවිලා ගිහිල්ලා විපරිණාමය වෙලා ගෙවිලා ගිහිල්ලා. ඉතින් නාම ධර්මත් එහෙමමයි. නාම ධර්මත් අනිත්‍යයි. සමුදේ වගේම වය ධර්මතාවයට යටත් ඉතින් ඒක ගෙවිලා ඒක නිරෝධ වෙලා තියෙනවා ඉතින් අපි ඒක එහෙමයි නිරෝධ වුණා කියලා ඒක ධර්මතාවයක් නේ සමුදයක් ධර්මතාවය සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති ධම්මානුපස්සනාව අපිට බුදුජානනාංශ පෙන්වා දෙන්නේ එහෙමනේ සමුදයක් ධර්මතාවයක් වයත් ධර්මතාවයක්. ඉතින් දැන් අර රූප සංඥාව වය වෙලා, ගෙවිලා, නිරෝධ වෙලා, අවසන් වෙලා. කෑල්ලක් වගේ තියෙනවා නිකන්. හැබැයි ඒක හරියටම චිත්‍රයේ පැහැදිලිව මේ රූප සංඥාව මතු කරන්න බැහැ මානසිකාරයෙන්. අපිට ඕමනාවක් වගේ තියෙනවා මේ මතක් කරගන්න. නමුත් සමස්ත වශයෙන් ඒක පැහැදිලි රූපයක් මතු කරන්න බෑ. ශබ්දයක් වුණත් එහෙමනේ. දැන් අපිට කවුරු හරි කියනවා ගීතයක් කියන්න කියලා. ඔයා ඉස්සර හොඳට සින්දු කිව්වා. මේ ඔයාලට සින්දු කියන්න පුළුවන්. දැන් මේ සින්දුවක් කියනකොට ඒ ඉස්සර අපිට ගීත මතකයි. ඉතින් ගීත ගොඩක් කියලා තියෙනවා. දැන් ඉතින් සින්දුවක් කියන්න ගියාම හරි අපහසුතාවයකටපත් වෙනවා මතක නැහැ. යනිත් අය කියන අනේ බොරු කියන්නේ බා ඔයාට සින්දුව කියන්න පුළුවන් ඔයාට එයා කියන්නේ. දැන් මතක නැහැ. කෑලි කෑලි මතකයි. වචන එක දෙක මතකයි. දැන් මේකේ මේ මේ මොනවාද මෙලඩි එක මතක නැහැ. තාලය මතක නැහැ. ඒකේ මේ රිද්මේ මතක නැහැ. දැන් වචනත් මතකයි. එතකොට කලින් මේ හොඳට ගීතේ මතක තිබිලා හොඳට ගීතේ ගායනා කෙරුවා. ඒක ලස්සනට සින්දු කිව්ව ඒක මෙලඩි එක පන්නන්නේ නැතුව හොඳට කරා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් ඒ ශබ්ද සංඥාව ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. නිරෝධ වෙලා. ඒක ඔය සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති කියලා අපිට මේ ධම්මානුපස්සනාවේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන කාරණේවා. ඉතින් ඕක අපි ධර්මතාවයක් විදිහට දැක්කොත් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි පිටස්තර කෙනෙක් නම් කියයි. ඔයාට දැන් මාව අමතක වෙලා ඈ චෝදනායම කරයි. එහෙම දේවල් නම් වෙන්න ඕන. නේ? ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අපි දන්නවා. නේ? නැත්තම් කාරණයක් ඔයා මේ අහවල් කාරණේ ඔයා මතක නැහැ කියන්නේ බොරු. ඈ එහෙම චෝදනා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා මේ සංඥාව ගෙවිලා ගිහිල්ලා. ඒක ධර්මතාවය. ඉතින් ඒක හසුරවන විදිහ, ඒකත් එක කටයුතු කරන විදිහ. ඉතින් අපි නිහතමානීව ඒක බාර ගන්නවා. අනේ මට දැන් ඒක මතක නෑ. මේ කෑල්ලක් මතකයි සම්පූර්ණ නම් මතක නෑ. ඉතින් අනිත් එක්කෙනා ඒක මොන විදිහට කිව්වත්, ඒක චෝදනාවක් කරුවත් මොනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් මේ කවුරු හරි කියන්න පුළුවන්නේ මේ අමතක කරලා ඉන්නේ හරි නරකයි එහෙම අමතක කරන එක නමුත් අපේ අභ්‍යන්තරයේ තියෙන සංඥාව ගෙවිලා ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක ධර්මතාවයක් මොකද සමුදය ධම්මෝ වගේම වය ධම්මෝ සමුදය වය ධම්මෝ ඒකනේ ඉතින් ඒක ඔය තියෙන ඉතින් අපිට ඌමනා නැති ඒවත් ගෙවිලා යනවා ඌමනා ඇතත් ඌමනා නැතත් මේ සංඥා ගෙවිලා යනවා ඒකනේ අපි කියන්නේ අමතකයි කියන්නේ. එහෙම නැත්නම් තියෙන්නේ බොඳ මතකයක්. පැහැදිලි මතකයක් නැහැ සමහර ඒවා. බොඳ මතකයක්. දැන් අපිට සමහර වෙලාවට මට වෙලා තියෙන මේ ධර්ම ධර්මදේශනාවට ගිහිල්ලා ධර්ම මේ ධර්මාසනේ වාඩි වෙලා ගාතාව මතකයි. දැන් එකපලේ මතකයි. දැන් මේ ධර්මදේශනාවට යන්න කලින් හොඳට මේ ගාතාවත් මතක තිබුණා. ඉතින් මම හිතාගෙන ගියා අද මම මේ ධර්ම දේශනාව කරන්නේ මේ ගාථාවේ මේ මාතෘකාවේ මේකත් බලලා ඔක්කොම කරලා ගිහිල්ලා ධර්මාසනවාදී වෙලා දැන් බණ කියන උදානම් වෙනකොට ගාථාව මතකයි. ඉතින් අර සංඥාව ගිහිලා කියන්නේ ගිහිලා යන්න පුළුවන් සංඥා නිරෝධය. ඉතින් මෙන්න මොකද්ද කරන්නේ? ධම්මා වය ධම්මා. ඕක නේද ස්වභාවය. ධර්මතාවක් විදිහට දැක්කනම් ඒක කිසි ගැටලුවක් නැහැ. දැන් සිතුවිල්ලක් ඇති වෙනවා ඊළඟට සිතුවිල්ල නැතුව යනවා. ඒ කියන්නේ සංඛාර සමුදයෝටි සංඛාර අස්ත ගමු වගේ ඒක විවිධ ප්‍රමාණය ප්‍රයෝගික ප්‍රමාණික යොදාගන්න අනේ ඔව් ඇත්තටම අපි එතෙන්දී මේ දැන් ගුණ ගුණේ නම් තේරෙනෝනේ අපි අකුසල සිතිවිලි පාප සිතිවිලි කියන පැත්තට යන්නේ. එතකොට අපිට ගුණේ තේරෙනවා. දැන් කුසල සිතිවිලි පුණ්‍ය සිතිවිලි කියලා අපි ගන්නවනේ ගුණාත්මක භාවයෙන් ඉහළ ඒවා. එතකොට ඒවත් ඉතින් අපිට මේ අර සීමාව කියන්නේ දැන් අපේ උදාහරණයක් ඇටියට අපි මෙහෙම හිතමු. දැන් පුණ්‍ය අපි හිතනවා පුණ්‍ය සිතිවිලි කුසල සිතිවිලි පැත්තේ ගොඩාක් ඒ පැත්තට හිතාගෙන හිතාගෙන හිතාගෙන යනවා. ඒක ඉතින් පුණ්‍ය සිතිවිලි කුසල සිතිවිලි නිසා අහිතක් නැහැ. පිරිසිදුව යනවා. මේ කුසල විතර්ක කියලා අපි ඒකට කියනවා. නමුත් දැන් අපි හිතමු මේක හිත හිත ඉන්නකොට පුණ්‍ය සිතිවිලි කුසල සිතිවිලි තමයි. හිත හිත ඉන්නකොට අර අපේ වැඩක් බාධා වෙනවා කියලා අපි හිතනවා. දැන් ওই පැත්තේ හිත හිත ඉන්න පුළුවන්. නමුත් අපි මෙහි වැඩක් මොකක් හරි කළා. දැන් මම මා සරල උදාහරණයක් කියන්නම්. ඔබතුමී මොන හරි ලිපේ තිබ්බා. දැන් ලිපේ තියලා දැන් ඔය කුසල මානසිකාරයක යෙදෙනවා. ඒ කියන්නේ අපි පුණ්‍ය සිතිවිලි කුසල සිතිවිලි දිගින් දිගට යනවා. ඉතින් ඒක යනවා. දැන් අර ලිපේ තිබ්බේද මොකද වෙන්නේ? එතකොට මේ පුණ්‍ය සිතිවිලි කුසල සිතිවිලි තමයි. නමුත් මෙතන අපේ වැඩකට බාධාවක් වෙනවනේ. එතකොට අපි මේක පොඩ්ඩකට නවත්තලා අර වැඩේ කරනකොට කරලා ඇවිල්ලා හරි. ආපහු අර ධර්ම මානසිකාරයේ ඉදිරියට යනවා. දැන් අපි දහම් පොතපතක් කියවනකොට බණක් අහනකොට ඒ වගේ දේවල්දී වුණා අර අපි ඒකේ quantity එකේ ප්‍රමාණය අපි දන්නවා මෙන්න මේ දක් මෙතනින් එහාට ගියොත් මෙන්න මේකට බාධා වෙනවා නේ දැන් අපි අපි උදාහරණයක් හැටියට බණ අහනවා කිව්වොත් අපි බණ අහනවා වුණත් තව කෙනෙකුට බාධා වෙන විදිහට ඒක කරන්න බෑනේ. ඊළඟට අපි ධර්ම මානසිකාරයේක යෙදීගෙන යනකොට අපිට දිනදා ජීවිතේ මොකක් හරි බාධාවක් වෙනවා. අපි මේ දැන් අපි හිතමු ඔබතුමිය භාවනා කරනවා නැත්නම් භාවනාවකදී අපි ධර්ම මානසිකාරයනේ කරගෙන යන්නේ. ඔබතුමියගේ මිනිබිරියේ ඉන්නවා සෙල්ලම් කරගෙන. ඉතින් ඇඬුව හරි පුතා හරි කියලා ගියාගෙන අම්මා චුට්ටක් මේ දරුවා බලා ගන්නවා මම පොඩ්ඩක් එළියට යනවා කිව්වා. ඉතින් ඒ එතකොට දැන් ඔබතුමී ධර්ම මානසිකාරය කර කර හිටියට බෑනේ අර දරුවා පොඩ්ඩක් බලා ගන්න ඕනනේ. නැත්නම් එයා කොහෙන් හරි පැනලා වැටිලා අනතුරක් කරගන්න ඉඩ තියෙනවනේ. ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැන සෝදිසියනොත් ඉන්නවා. එතකොට අපිට දිගටම මේ ධර්ම මානසිකාරයේම යන්න බෑ. අතන තියෙන වගකීමක්, යුතුයකමක්, කාර්යයක් කළ යුත්තක්. ඒ වගේ දෙයක් එළඹුණාම ඒක නොසලකා හැරලා මේ සිතවිලි ධාරාවේ නැත්නම් අපි ඔකට ධර්ම මානසිකාරය කියලා දහම ඇතුළේ අපි කියන්නේ. නිකම් මොහේ දේවල් හිතේ තියෙනව නෙවෙයිනේ අපි ධර්ම කරුණක් ධර්මමය කාරණයක් ඒ ධහම පැත්තේ කමඨහනක් ඔස්සේ සිටිවිලි මෙහෙවන එක නෙවෙයි කියන්නේ. ඒක ඉතින් අපිට අර සීමාව අතින්දී අපිට ගණනය කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්දි පොඩ්ඩක් නතර කරන්න ඕන. නතර කරලා මම අර වැඩේ කරලා ඇවිල්ලා ආපහු මේ ධර්ම මනසිකාරය මම ඉදිරියට ගෙනියනවා. ඒ විදිහට යන්න පුළුවන්. මෙතන ප්‍රමාණය තීන්දුව කරන්න පුළුවන් නේද? හොඳයි මම හිතන මේ අදට අපේ දහම් හමුවට ගත හැකි කාලය නිමා වෙලා තියෙන නිසා තවදුරටත් ප්‍රශ්න ගැටළු සාකච්ඡා තියෙනවා නම් අපිට දුරකථන සාස්කරික මාධ්‍යයෙන් කතා කරත් හැකියි. අපි පොදු කාලයේ අවසන් වෙච්ච නිසා අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. එතකොට අපි මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි අපි නැවත මුණ ගැහෙන දවසේ එතකොට හිට නෙමෙයි අනිද්දා අපිට පොයේ යෙදিলা තියෙනවා. ඉතින් පොයේ වැඩ කටයුතු තියෙන නිසා අර හිතයි අනිද්දායි දෙකේ අපි මුණ ගැහෙන්න හෙට දෙවෙනිදා අනිද්දා තුන්වෙනිදා ඉරිදා සහ සඳුදා දවස් දෙකේ මුණ ගැහෙන්නේ නැහැ. නැවතත් අපි 28 මේ 4 වෙනිදා අඟහරුවාද දවසේ අපි නැවතත් මේ විදිහටම දහම් හමුවට මේ වෙලාවේ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඒ සටහනක් Skype වල ලියලා තියන්නම්. ඒ කාරණෙත් මතක් කරමින් අද දහම් හමුව නිමා කරන්න කැමතියි. ඉතින් අද අපි හුඟක් මේ අර තවත් ආධුනිකයන්ගේ ඉල්ලීම පරිදි ස්කන්ධ ගැනමයි අවධානය යොමු කරේ. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මනෝභාවයන් නැත්නම් මානසික තත්ත්වයන් අපි කොහොමද ඒක තේරුම් ගන්න අවබෝධ කරගන්න ඒ වගේ විශේෂයෙන් අද අපි කතා කරා ප්‍රමාණය සහ ගුණය කියන එක පිළිබඳව ආර්ය භාවයටපත් වෙන්නේ අපි උතනින් තමයි. යම් කිසි දෙයක ගුණය සහ ප්‍රමාණය හරියට තීන්දුව කරගෙන හසුරවන්න පුළුවන් වුණොත් තමයි අපි ආර්ය වෙන්නේ. ඒකට පුහුණුව තමයි මේ භාවනාව කියලා කියන්නේ. ඉතින් අපි ඇත්ත වශයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි අපි නිතරම හසුරුවන්නේ. ඉතින් ඔකේ ප්‍රමාණය සහ ගුණය දැන් දන්නවා හසුරවන්න බැරි නෑ. අපි ඒ ඒ මොහොතේ සතිපට්ඨානෙන් යුක්ත නම් සීනුවනින් යුක්ත නම් අපිට ඕකේ ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරගන්න පුළුවන්. ඉතින් එතනම විමුක්තිය තියෙන එතනම මිදීම තියෙන. හැබැයි අර සමහර උදාහරණ වලින් කිව්වා වගේ මේ ලෝක සම්මතයේ අනිත් අය මේවාගේ ප්‍රමාණය ගුණය තීන්දුව කරන්නේ වෙන වෙන විදිහට වෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ලොකුවට අපි ඒක ගන්න නැහැ. මොකද අනිත් අයගේ ප්‍රමාණ වලින් සහ ගුණ වලින් අපේ වැඩේ පටන් ගත්තොත් එහෙම අපි මෙච්චර කාලයක් කරේ එහෙමයි. මේ මේවයි ගුණය සහ ප්‍රමාණය තීන්දුව කරන්න අනිත් අයට දීලා දුන්නා. අනිත් අයට කියන්නේ මේ ධර්ම මාර්ගයට නාපු අය. දැන් අපි ධර්මයේ තුලින් ගිහිල්ලා තමයි මේ නාම රූප ධර්ම වල ප්‍රමාණය සහ ගුණය තීන්දුව කරන්නේ. තීන්දුව කරගෙන මේක හසුරන්නේ. ඉතින් අන්න එවැනි දෙයක් අද අපි විශේෂයෙන් අවධානයට යොමු කරේ. ඉතින් මම හිතනවා මේ කාරණා අපේ කල්යාණ මිත්‍රයන්ට අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් කරගන්න පුළුවන්. ඒ අනුව තමන්ගේ දෛනික ජීවිතයේ, දිනදා ජීවිතයේ වැඩ කටයුතු, යුතුයකම් වගකීම්, කාර්යභාරයන් හසුරවන්න පුළුවන්. මේ හැමතැනකම තියෙන නාම ධර්මයි රූප ධර්ම. ගැඹුරින් බලපුවා. ඉතින් ඒ හැකියාව මම හිතනවා හැම දිනාටම තියෙනවා. හොඳයි එහෙනම් අද්දාම් හමුවත් අපි මෙසේ නිමා කරනවා. මේ ධර්ම සාකච්ඡා තුළින් මේ අනිත් අය ඉදිරිපත් කරන අදහස් උදාස් ආදී දේවල් වලින් පවා ලබා ගන්නා වූ අවබෝධය අපි හැම දිනාටම මේ ජීවිතේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.